සද්දස්සෝ මේ පින්වත්යට අප ප්‍රකාශ කරලා තියෙන ප්‍රතිආදී පිළිම සත්සන්පස්නා ධර්මයන් බැලන ආකාරයෙන් භාවනාව කරන්නේ කොහොමද කියන එක ගැන විස්තර. ඇත්තම මේ පින්වත්ය ඒකේ විස්තරවලට අනුකූලව භාවනා ප්‍රදානම් සත්සන්පස්නා භාවනාව තුළින් කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කිරීමේ ශක්තිය උදාවන්නට තිබුණා. මට හිතෙන්නේ මේ තින්වත් අය අපි මේ කියන ප්‍රායෝගික ධර්ම අහලා ඒවා ඒවා අනුව පිළිපදින්නේ නැහැ කියලා. ඒක පිළිපදිනා නම් ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙන පහසුයි. අපි මේ කියන ප්‍රායෝගික ධර්ම ඒවෙන් ප්‍රතිඵල ගන්නේ නැත්නම් කිසි එකේ ප්‍රායෝගික ධර්ම වලින් මේ ධර්ම ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැහැ. තවදුරටත් අපි වරක් දෙවරක් උත්සාහ කරලා බලනවා ඒ වෙන ප්‍රතිඵල ගන්නේ නැත්නම් වෙනත් ස්ථාන වල හාමුදුරුවෝ කියන විදිහට අපිත් ඉතින් පොතින් බණ කියනවා. මේ පින්වත් අයට අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන තවත් අනුපස්සනාවක් භයානුපස්සනාවක්. සත්සනුපස්සනාව තුළින් නිවන් අවබෝධ කර ගැනීමට අපහසු වූ ආනම් මේ භයානුපස්සනාව තුළින් හෝ කෙනෙකුට නිවන අත්දකින්න පුළුවන්. කය කියන එකේ අදහස හේදෙනවා, ගේනවා කියන එක. කයට පොල්තෙල් පහනක් බැල්ලෙනකොට එහි තියෙන තෙල් සහ කිරය සෑම මොහොතක් පාසාම ශේරශේලී යනවා වගේ අපේ මේ නාම රූප සංස්කාර ධර්මයන් සෑම සමයක් පාසාම දෙවිකවි ශේරශේලී යනවා. මෙන්න මේ ශේරශේලී යන ආකාරය නැවත නැවත නුවණින් දැකීමයි කායानुපස්සනාව තුළින් සිදුවන්නේ. විශේෂයෙන්ම ඝන සංඥාව නැති යන ආකාරයෙන් මේ නාම රූප ධර්මයන්ගේ මේ සංස්කාර ධර්මයන්ගේ ඡේදීම අපි නැවත නැවත විදසුන් ඇතින් ප්‍රඥා වශයෙන් දකින්නට ඕන. කායानुපස්සනම් භාවෙන් වූ ඝන සංඥම් පදහති කියලා දැක්වෙනවා පාඩයක් පටිසම්භිදා මඟ පාළියේ. ඒ අදහස ඥානපස්නාව යම් කිසි කෙනෙක් භාවිත කරනවා නම් මේ තුළින් ඝන සංඥාව පදහති අයින් වෙනවා නැත්නම් අයින් විය යුතුයි මේ ඝන සංඥාව කියන එක පිළිබඳව සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙන්න ඕනේ සෑම යෝගාවචරයකට ඒ පිළිවි අවබෝධයේ අමතරව ඒ ඝන සංඥාව නැතිවෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕනේ මේ ඝන සංඥාවෙන් දැසී යන නිසා තමයි මේ ලෝකයේ සත්‍යෝ මුලාවෙන් මුලාවටපත් වෙන සමාගයේ සංස්කාර ලෝකයේ තුල ආත්මයක් ඇත කියන වැදගත් සංකල්පයක දැසගෙන තිබෙනවා. මේ ආත්මීය සංකල්පය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට දෙහිම ප්‍රයෝජන වන ධර්මයක් තමයි මේ ඝන සංඥාව කැදී යන ආකාරයෙන් තුන ලබන භාවනාව. ඝන සංඥාව කියන එක විස්තර කරන්නට පුළුවන් විකාශන ලෝකමාවක් දැක්කොත් මේ තුනත් ඇයිද සමූහ වශයෙන් යමක් ඒකදාශී වෙලා තිබෙනකොට අපිට ඒ එක්දයක් වශයෙන් තේරෙනවා ධන සංඥාවේ කියන අදහස සරල වශයෙන් එහෙම විස්තර කරන්න පුළුවන් දැන් උදාහරණයක් කිව්වොත් වැලි ගොඩක් තිබෙනකොට අපිට ඒක වැලි ගොඩක් වශයෙන් තේරෙනවා නමුත් එතන වැලි ගොඩක් දක්නට නැහැ වැඩකට රාශියක ඒක රාශී භාවයක් පමණයි ඒ විද්‍යමාන වන්නේ. මේ වැඩි කන්දේ නැත්නම් වැඩි කුලේ තිබෙන කිසිම වැඩකටයක් අනිත් වැඩකටයකට නෑ එක්කන්නේ නැහැ. මිත්‍රයෙක් වන්නේ නැහැ. සම්බන්ධතාවයකුත් නැහැ. එක එක වැඩකටයක් අන්න තනිව පවස්නා වූ ධර්ම. මේ අන්න තනිව පවස්නා වූ වැඩකට අන්න වැලිකටවල සහයෝගය ලබාගෙන අන්නයටත් සහයෝගය දෙමින් ගොඩක් වශයෙන් පෙනී සිටිනවා. මේ වැඩි ගොඩක් වශයෙන් පෙනී සිටින එක ඝන සංඥාවක්. මේ වැඩි ගොඩ තුල වැඩි ගොඩක් කියලා දෙයක් නැතය. මෙහි තියෙන්නේ ජෙන්මන් වූ වැලිකට සමූහයක් පමණක් කියන එක දකින්නට පුළුවන් නම් කෙනෙකුට අන්න ඒ දර්ශනය ඝන සංඥාව ඉවත් වීමට උපකාර වන දෙකීමක්. එම නිසා මේ ඝන සංඥාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප විසින් ඇති කරගත යුතුම වනා විශේෂයෙන්ම ආත්ම සංඥාව සම්පූර්ණයෙන් මුලින් පුටා ගැනීමට. මේ ඝන සංඥාව හතරක් තිබෙනවා. සංසති ඝණය කියලා එකක් තියෙනවා. සමූහ ඝණය කියලා එකක් තියෙනවා. කෘත්‍ය ඝණය කියලා තව එකක් තියෙනවා. ආරම්භන ඝණය කියලා තවත් ඝණයක් තියෙනවා. මේ පිළිබඳව ඉතා සුළු හෝ විස්තරයක් දක්නට ලැබුණේ මට එකම තැනක පමණයි හේරුකාණ සංතමිල්ල ස්වාමීන් වහන්සේගේ පොතක සුළු විස්තරයක් මේ පිළිබඳව තිබුණා. උන්වහන්සේ ලියන ප්‍රකාශ කරලා තිබුණා ඒ පිටු කීපයක විස්තරය කිරීමට පිටු 200ක පොතක් ලියනවට වඩා වහන්සියක් ගත්තය ඒ කරුණික ඉදිරිපත් කළේ ගුරුම පොතට තියෙන කරුණු ආශ්‍රයෙන් කියලා. එම නිසා මේ පිළිබඳව මේ පින්වත් අයට පොත්පත් වලින් කරුණු හොයාගන්නට ලැබෙන්නේ නැහැ. වෙනත් තැන් වලින් ධර්ම දේශනා වලින් කරුණු අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප කියන මේ කරුණ අවබෝධ කරගෙන ඒ ඝන සංඥාව නැති යන ආකාරයෙන් නාම රූප ධර්මයන්ගේ නිශ්චය වීම කයනුපස්නාව වඩන්නට කියලායි අපි පළමුවෙන් ඉල්ලා සිටින්නේ. අපි දැන් බලමු සංසතිය ගන්න කියන්නේ කුමක්ද කියලා. සංසතිය කියන එකේ අදහස එකක් නැති වෙනකොට තව එකක් ඒකම නැති වෙනවා. ඒක නැති වෙනකොට තවත් ධර්මයක් ඒකම නැති වෙනවා. දෙකින් දෙකම ඇති ඇති නැති නැති යන යම් කිසි ධර්ම සමූහයක් තිබෙනවා නම් අන්නේ ධර්ම සමූහය අර වේගවත් ක්‍රියාවලිය නිසා එකක් වශයෙන් අපිට පෙනෙනවා. දැන් සරලෝපමාවක් හරණ නිදර්ශනයක් අප මේ ඇස් පෙන්වා දුන්නොත් ඒ සෑම කෙනෙක්ම වගේ සැලෙන ගඳ දැකලා තියෙනවා. මේ අය ගිය අවුරුද්දේ දැකපු සැලෙන ගඳම තමයි අද කිල්ල බැලුවත් තියෙන්නේ කියලා මම හැඟීමක් ඇති වෙනවා. ලබන මාසේ ඕකෙට ගියත් මේ ඊයේ තිබුණු සැලෙන ගඳ අදත් තිබෙනවා කියලා අදහසක් පිටට ඇති වෙනවා සංඥාවක් පහළ වෙනවා. මේක සම්පූර්ණයෙන් වැරදි සංඥාවක්. අර සංතති ගණයෙන් දැසේ ගිය ඝන සංඥාවෙන් දැසේ ගිය වැරදි අවබෝධයක්. මේ කලින් ගංගේ හරක් කැපුමක් ගත්තොත් හරක් කැපුම කියන්නේ ඒ හරකට කැපුවා වගේ තනක. නැත්නම් අපි හිතන්නේ ඒක යොදපිට අනිත්‍ය වෘත නූලක් වෙන දෙයක් ඇඳලා ඒ නූල කෙරෙන් තියෙන ගංග කෙරෙහි පමණක් අපි අවධානය යොමු කරලා බලනවා. එක ඇහක් එකපාරක් බලලා ඇතිකින් නම් ගහලා නැවත බලනකොට අර නූල කෙරෙන් දෙක්සුණු ගඟ අපට දක්නට ලැබෙන්නේ. ඒ තිබුණු වසල හඳ පහළට ගත්තා. ඇදී ගොස් වෙන ඉහළින් තිබුණු වතුර කඳක් හිතෙන්නට සිත් කියලා සමීප එක ශ්‍රණයක්වත් සැලලිකම කියලා එකක් පවතින්නේ නැහැ. නමුත් අර සංසති ගණයෙන් දැසී ගිය නිසා අපට තේනවා මේක සැලලි ගාවක් කියලා ගිය අවුරුද්දේ සැලලි ගන්න තිබුණයි. දැනුත් මේ ගණන් ගන්න තියෙන අය මතුවටත් මෙලෙසින්ම පවතිනවා කියන්නේ. මෙන්න මෙලෙසින්ම අපේ මේ නාම රූප ධර්මයන් නාමස්කන්ධය සහ රූපස්කන්ධය සංතතියෙන් නිරන්තරයෙන්ම නැති නැති නැති නැති යන භාවයෙන් වැසී ගොස් ඇති නිසා අපට පේනවා මේක එකම ධර්මයක් වශයෙන් අපට තේනවා අපට අවබෝධ වෙනවා මේ මිහි තුල ආඥාවක් තිබෙනවා කියන හැඟීම හැඟීමක් මෙන්න මේ සංකති ගණයේ කෙටි යන ආකාරයෙන් අපේ භාවනාව අප ප්‍රගුණ කරන්නට ඕන දැන් මේ පින්වත් අය මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ප්‍රථමයෙන් අන් අට ආදී වස්තුන් සියලේ සමාදන් වුණා. ඒක ප්‍රථමයෙන් සරණාගමනේ කළා සිදු කළා. ඊට ප්‍රථමයෙන් নমස්කාර පාඨය කියවා. මේ ආයේ චිත්ත තුළ තියෙනවා নমස්කාර පාඨය කියවෙත් මම. ඒකම සරණියෙත් මම. ඒ වගේම සිල් සමාධි පද සමාදන් වෙන්නේ මම. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මම කියන හැඟීම තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතේ පවතින සිත් අර සිල්පද සමාදන් වෙනවල වෙන විට තිබුණේ නැහැ. මේ පැත්තේ හරි සරල උපමාවක් වුණාට ඒකා ගැඹුරු අවබෝධයක් ලැබෙනවා මේ ගැන නැවත නැවත විමසීමෙන් ඒක නිසා හොඳට අහලා නැවත නැවත පස්සෙ විමසා බලන්න හොඳ අවබෝධයක් ලැබේවි. මේ අවබෝධයේ පහසෙන් අත්පත් කර ගැනීම සඳහා පළමුවෙන් අපි ඇඟේ තියෙන රූපස්කන්ධය පිටින් අයින් කරලා නාමස්කන්ධය දෙකට පමණ අවධානය යොමු කරමු. චිත්තක සමාදන් වීමේදී තිබුණු චිත්ත ප්‍රවාහයන් සිටින රාශියම එන්නේ බණහන විට ඒ චිත්තක සමාදන් වෙනකොට තිබුණු සිටින නෙමෙයි අර බුද්ධ සම්මාන ලක්ෂාමී ආදී වශයෙන් සරණාගමනයේ සිදු කරන විට තිබුණේ ඒ සිතිවිලි නෙවෙයි নমස්කාර පාඨයට කියනකොට තිබෙනේ. පළමුවෙන්ම নমස්කාර පාඨය කියනකොට යම් සිතිවිලි සමූහයක් ඇති වුණා නම් මේ සිතිවිලි සමූහයම ඒ පාඨය කියා ඉවර වෙනකොටම එතනම නිරුද්ධ වී ගියා. දෙවන নমස්කාර පාඨයේ කිව්වේ වෙනත් චිත්ත සමූහයකින් චිත්ත ප්‍රවාහයකින් ඒ චිත්ත ප්‍රවාහයත් නිරුද්ධ වී ගියාට පසුයි තුන්වෙනි নমස්කාර පාඨය කිව්වේ මේවා පිළිෙන්නට වන අපට මොහොතින් මොහොතම සීවේ සේවී ගිය ඥාන ධර්ම රාශියක පැවැත්මයි මෙතන පැවතුනේ කියන්නේ. එතකොට දුක්ඛසන්නං ගච්ඡාමි කියනකොට අර කලින් කියපු নমස්කාර පාඩ කියපු සියලුම සිතිවිලි ධාරාවන් එකක්වත් නැහැ. සියල්ල නිරුද්ධ වී ගොස්. ඒ ධම්මසන්නං ගච්ඡාමි කියනකොට දෙවෙනි අර දුක්ඛසන්නං ගච්ඡාමි කියපු සිතිවිලි සංහයක් නිරුද්ධ වී ගොස්. එලෙසින්ම සංඝාසනන් ගත්තාම කියනකොට ඒක තිබෙන සිටිවිලි සියල්ලම නිරුද්ධ වෙනවා. මේ වගේ තමයි පළවෙනි ශික්ෂාපදයට ප්‍රකාශ කරනකොට කියනකොට ඇතිවන සිත් සමූහයම දෙවෙනි ශික්ෂාපදයේ කියනකොට නෑ. දෙවෙනි ශික්ෂාපදයේ සමාදන් වෙනකොට පැවැතුණු චිත්ත ප්‍රවාහය එතනම ගිලිහී යන තුන්වෙනි ශික්ෂාපදයේ සමාදන් වෙනකොට අපිට මේක දීගෙන් එකකට එකකට පසුව අනිත් පිටුවේ එන නිසා අපට තේනවා මෙතන එකම චිත්ත ප්‍රවාහයක් පවතින්නේ එකම නාම නාමස්කන්ධයක් පවතින්නේ මෙතන මම ඉන්නවා. নমස්කාර පාඨයේ කීවෙත් මමය. සරණාගමණය කළෙත් මමය. සිය සමාදන් වූයේත් මමය. මේ ධර්ම ශ්‍රවණය කරන්නේත් මමය කියන හැඟීම පරිදි අවබෝධයෙන් මෙයාගේ සිත් තුළ පවතිනවා. මෙතනදී මේ රූපස්කන්ධයේ සිටින් අයින් කරලා මිනි පැවතුනේ අනුකිසාවක් නෙවේ. මේ නාමස්කන්ධයේ නිරන්තරයෙන් ඇති වී ඇති වී නැති නැති වී යාමක් පමණක් නේද කියන අවබෝධය ඇති වෙනකොට කවුද নমස්කාර පාඨකී කවුද සරණාගමනී කෙරේ කවුද සිල් සමාදන් වුනේ කවුද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඉතා පැහැදිලිව ගැඹුරින් සිතන්න මේ ගැන සිතන්න සිතන්න තව තවත් තව තවත් ගැඹුරින් මේ ධර්මයේ වැටෙනවා. සරල වුණාට අත්සන අවබෝධය ඉතාම ප්‍රබලයි. මේ මොහොතින් මොහොත සීවි සීවි යන මේ නාමස්කන්ධේ අර දීපවත් ක්‍රියාවලිය නිසා අපට මේක එකම ධර්මයක් වශයෙන් පවතිනවා. එනිසා පුරුෂ කාලයේ තිබුණු සිතම තමයි දැන් තිබෙන්නේ. දැන් තියෙන සිතම තමයි තරුණ කාලයේට, මහලු කාලයේට දිගින් දිගටම ජීවිතේ පුරා පවතින්නේ කියන වැරදි සංඥාවක්, වැරදි අවබෝධයක් අපේ සිත් තුළ ඇතිවන්නේ මෙන්න මේ සංකති ගණයේ මේ නාමස්කන්ධයේ දැසී ගොස් ඇති නිසා. එම නිසා මේ සංකතිය ගණය කැදී යන ආකාරයෙන් විදසුන් නැතිව ප්‍රඥා නුවණින් අපි දකින්නට ඕන නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ යථා ස්වરૂපය. දැන් අපි වේදනා ස්කන්ධය ගැන කතා කරලා නාමස්කන්ධයේ තිබෙන මේ වේදනාවල අප ගණන් ගන්නවා මම දුකක් විඳිනවා මම සැපක් විඳිනවා මම මැදහත් වේදනාවක් විඳිනවා කියන මේ කොයි වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව ඇති වුණු ගමන් නැති යන එක නිමේෂයක් පමණයි වේදනාවක් පවතින්නේ අපි පැයක් දුක් විඳ පැයක් දුකක් විඳිනවායි කියලා අපට පෙන්වන්නට දුක් වේදනාවක් පැයක් තිස්සේ අප අත්‍යක්ෂයි කියලා සිටුවට පැයක් තිස්සේ අප එක විනාඩියක් පුරාවත් පවතින මේ කිසිම වේදනාවක් නෑ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මදවත් වේදනාවක් හෝ කවර වේදනාවක්වත් එකම නිමේෂයකට වඩා වැඩි කාලයක් පවතින්නේ නෑ මේ පතරේ නිස්සනේ ප්‍රවතනාවෝ මේ වේදනාව ඊළඟ ස්නේ වෙනකොට නිරුද්ධ වී ගොස් අලු වේදනාවක් ඇතිවන්නේ. ඒක සේවි සේවි යනවා. ගෙවි ගෙවි අනිත්‍යයට යනවා. පැවති වේදනාව නෙවෙයි තුන්වන ස්නේ යනකොට. නමුත් මේ සෑම ස්නේයක් ආසාම වේදනාව නිලසින් වේගවත් ක්‍රියාකාරී භාවයක් විසඳමින් ඇතිවෙමින් නැතිවෙමින් යන නිසා අපට පේනවා අප දිගටම වේදනාවක් පවතිනයි කියලා. මේ එක දිගට පවතිනවායි කියන වේදනාව ගැන හිතනකොට අපට පේනවා මෙතන වේදනා සංදයක් කියලා එකක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය කියලා දේශනාවක් ප්‍රකාශ කළා පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කළා. මේ සම්මුතියේ පිළිතලා පර්යාප්තියක පිළිතලා කරපු ඒ වචනවල ඉල්ලීගෙන අන්ත භක්තියෙන් යුතුව ධර්මයේ හදාරන්නට ගියොත් අපට මේ ධර්මය ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බෑ. ඒ නිසා අන්ත ශ්‍රද්ධාව අන්ත භක්තිය පැත්තකට දාලා පරිණාත ධර්මයේ පරිණාත වශයෙන් සම්මුති ධර්මයේ සම්මුති වශයෙන් දැකලා ඒ පරිණාතයේ බිඳගෙන සම්මුතියේ බිඳගෙන පරමාර්ථ ධර්මයේ මතකල ගන්නට ඕනේ. සංවේදනා ස්කන්ධය කියලා ප්‍රකාශ කළාට අර වැලි කඳ ස්කන්ධ කියන එක අදහස කොට කියන එක. අර බැලි කොට කියනවා වගේ කතාවක්. වැලි ගොඩ කීවට එතන එක එක වැලි ඇටයක් වටයක් ගානේ තිබෙන වැලි ඇට සමූහයක් විනා වැලි කන්දක් නොවන් නැතුවා වගේම මේ වේදනා ස්කන්ධය කියලා අපි කතා කරාට ශුන්‍යයක් ක්ෂණයක් පාසා නැති නැති යන වේදනා සමූහයක් විනා වේදනා ස්කන්ධයක් මේ විද්‍යමාන වන්නේ නැහැ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ සෑම ස්ථනයකම වේදනාවක් ඇති වෙනවා ඊළඟට මේ වේදනාව නැති වෙනවා තව වේදනාවක් ඊළඟට ඇති වෙනවා විශ්ේ වේගවත් වශයෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් යන වේදනාව නිසාම මේක මේ වේදනා ස්කන්ධයක් වශයෙන් මේක පැනවෙනවා එතනකින් අපට පේනවා මෙන්න වේදනාව දිගටම පැවතුණයි කියලා හරියට අර ගිය අවුරුද්දේ තිබුණු කලින් ගන්න දෙස බලලා අද ගිහිල්ලා ගිය අවුරුද්දේ තිබුණු කලින් ගන්න දුුණයි ඒකත් ගිහිල්ලා කලින් ගන්න අද එකක් තියෙනවා කියලා කියන්න ආශේ ඒ ගේකවත් ක්‍රියාවලිය ඒක ධර්ම කරගෙන ඒකාගත කරගෙන කතා කරනවා හැඟීමක් ඇති කර ගන්නවා ඒක වැරදි සංඥාවක් වැරදි සංකති ගණයක් එම නිසා මේ වේදනා ස්කන්ධය තුළ පවතිනා සංකති ගණයේ දිදී යන ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕන විශේෂයෙන්ම සුඛ වේදනාවක් ඇති වෙනවා ඒක දිසෙන් බලන සිටිනකොට සෑම සුඛ වේදනාවක්ම එතනම එතනම එතනම දිදි දිදි යන ආකාර සත්‍යයේ සතිය සමාධිය දිනු කෙනෙකුට දකින්නට පුළුවන්. ප්‍රඥාවත් මේ මට්ටමට වැඩි යත්නම් ඒ කරුණ තවත් හොඳින් ප්‍රකටව තියෙනවා. දුක් වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව දිශන බලාගෙන සිටිනවා. සංසති ගණයෙන් වැටී ගිය සංසතිය කඩා දැමීමට මෙතන දිගින් දිගට පවතින වේදනාවක් නැහැ සෑම ක්ෂණයක් ගානම වේදනාව මෙලෙසින් ඇති වෙනවා මෙලෙසින් නැති වෙනවා කියන අවබෝධය සමාගයේ හදවත පතුලින්ම පිණී යන තෙක් වේදනාව දෙසන් බලාගෙන සිටිනකොට අප මේ කිව්වේ කුමක්ද කියන එක මේ ආයත ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා ඇති. ඒ වගේම තමයි මේ සංඥා ස්කන්ධය සංතතියෙන් වැටිලා එක සංඥාවක් ඇති වෙනවා තව සංඥාවක් ඒ සංඥාව නැති වෙනකොට වෙනස් සංඥාවක් ඇති වෙනවා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. රූප හඳුනා ගන්නවා ඇයට පෙනෙන, කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා, නාසයට පෙනෙන දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට මනසට දැනෙන නොයෙක් කර්මණු අපි හඳුනා ගන්නවා. මේ සෑම හඳුනා ගැනීමක්ම වහවහ නැති නැති යන ධර්ම. ශේවි ශේවි දිවි දිවි යන ධර්ම. මේ ඥානපස්සනාව තුළින් ඒ ඥානපස්සනාව වැඩි වෙන තුළින් මේ සංඥාවේ තියෙන එකම ශනියක්වත් පවතින්නේ නැති ආකාරය ශනන ශනියක නිරුද්ධ වී යන ආකාරය අප අත්දකින්නට ඕන නැත්නම් මේ සංඥාවෙන් අපි වැටී යනවා මේ සංසති සංඥාවෙන් අපි වැටී මේ හඳුනාගන්නේ මම කියන හැඟීමක් වැරදි අවබෝධයක් ඇති කරගන්නවා උදාහරණයක් කියවොත් අපි හිතමු <clears throat> හිරිණියෙක් ගමනේ පිළේ රූපයක් දැස බලනවා මේ රූපයේ දෙස බලනකොට එකපාරටම ගැහෙන රූපයක් වශයෙන් එකපාරටම දෙනවා. ඒ අර සංස්කෘති ගැනීම දැසි යන නිසා. මොහොන දැකලා මොහොනේ කියපු සංඥාව දෙල්ල දැකනකොට දෙල්ලයි කියන්නේ දෙල්ල දැකලා මේ දෙල්ලයි කියන හඳුනාගත් සංඥාව අත් දෙක දකිනකොට නැහැ. අත් දෙක දකිනකොට අත් දෙකයි කියලා හඳුනාගත් සංඥාව ඇති වෙනකොට අර දෙන්න කියපු සංඥාවක් නැහැ, මූණ කියපු සංඥාවක් නැහැ, හිත කියන සංඥාවක් නැහැ. ඒවා හිතට පෙනෙන්නේ නැහැ. මේවා කායික වශයෙන් ක්‍රියාත්මක කරලා බලන්න මම කියන ධර්ම. එතකොට මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරුම අවබෝධයක් ඇති වෙනවා. සරල උපමා සරල අභ්‍යාස වුණාට ඇති වෙන අවබෝධය ඉතාම ගැඹුරුයි. සෑම ශ්‍රේණියක් ගානේම සංඥාව මෙලෙසින් දීකින් දීකින් විරුද්ධ විදී විරුද්ධ වී සේවනය සේවනය යනවා ඒ වේගත්‍යාවලිය නිසා අපට මේ සංඥාව එකක් වශයෙන් පෙනෙනවා ඒ නිසා අපි රූපයක් හඳුනාගත්තාම වැරදි අවබෝධයක් ඇති කරගන්නවා මම ඒ රූපේ හඳුනාගත්තේ සත්‍යයක් හඳුනාගත්තාට පසුව වැරදි දෘෂ්ටියක එල්ලෙනවා දැක ගන්නවා මම ඒ සබ්දයේ ඇතුලේ ගඟක් ඒ වගේම දිවට දැනෙන හස්තයක් ආකාරයට දැනෙන ස්පර්ශයක් මනසට දැනෙන මොනක් කුමන හෝ ධර්මාරමුණක් සිහිපත් වෙනකොට ඒ සංඥාවේ සිත දැකගන්න විට අපි කල්පනා කරනවා වැරදි දෘෂ්ටියක පිළිදලා මමයි මේ සංඥාව ඇති කරගත්තේ මමයි මේ සංඥාවෙන් හඳුනාගන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මෙතන සිදුවන්නේ කුමක්ද? වේගයෙන් වේගයෙන් සංඥා කියන চৈতසිකයේ ඇති ඇති වී නැති වී නැති වී යාම මේ වේගවත් ක්‍රියාවලින් නිසාම මේ සංඥාව ස්කන්ධයක් වශයෙන් පේනවා සංඥා ගොඩක් වශයෙන් පේනවා මේ සංඥා ස්කන්ධ කියන කතාවේ තියෙන පර්යාප්ති භාවය සම්මුති භාවය ඉවත් කරන්නට ඕනේ මේ පරමාර්ථ ධර්මයේ හදවත තුලින් මතු කරගෙන එතකොට ওই ස්කන්ධ කතාවට පිළිගන්නට තැනක් නැතුව යනවා ඊළඟට සංස්කාර ස්කන්ධය ගැන අපි වචනයක් දෙකක් කතා කරමු. සංස්කාර කියන එකෙන් අදහස් කරන්නේ සිතට යම්තා පහළ වෙනවා නම් සිතුවිලි ඒ සෑම සිතුවිල්ලක්ම සංස්කාර ස්කන්ධය ගණන් ගන්න පුළුවන්. වේදනාව සංඥාව හැර ඒක වෙනම ධර්ම වශයෙන් ප්‍රකාශ කර ඇති නිසා සිතට පහළ වෙනා යන්තා ධර්ම සිතුවිලි ඒ සායිතික සියලුම සායිතික ධර්ම සංස්කාරයි චිත්ත සංස්කාරයි එතකොට මේ චිත්ත සංස්කාරම ස්වરૂපයක්. එක චිත්ත සංස්කාරයක් ඇති වෙනවා ඒක නැති යනවා. තව චිත්ත සංස්කාරයක් ඇති වෙනවා ඒකත් නැති යනවා. අපි හිතමු ඔන්න අපි දැන් මෛත්‍රී කරනවා. සියපත් සෝපත්තේ වසෝපත්තේ වසෝපත්තේ. ඒ චිත්ත සංස්කාර පිට විලිහි ගියා. ඊට පස්සේ ඔන්න අපි පිළිකුල් භාවනා කරන ආස්තේ මස්මින් කායේ කේසාලෝම අනස්සවදන්තස්සච්චෝ. සතෝ දන්තා අනස්සවලෝම ඒක කොයි විදිහටද? අර මෛත්‍රී පහළ වෙනකොට ඇතිවෙච්ච චිත්ත සංස්කාර ඔක්කොම නිරුද්ධ වෙලා සීතුල් භවනාව වැඩෙනවා. ඊට පස්සේ වුණා අපි මරණානුස්සතිය භාවනාව කරනවා. මගේ මරණය නියතයි ජීවිතය අනිතයි ජීවිතය අනිතයි මරණය නියතයි. කොයි ආකාරයෙන් හරි මන මරණානුස්සතිය වඩනවා. මරණානුස්සතිය වඩනකොට අර කලින් තිබුණු සියලුම චිත්ත සංස්කාර නිරුද්ධ වෙනවා. අපේ මේ අවබෝධයේ පැහැදිලිව අපට අත්දැකන්නට බැරි නිසා අපි කල්පනා කරනවා මරණානුස්සති භාවනාව වැඩිත් මමය. මේ පිළිකුල් භාවනාව වැඩිත් මමය. ඊළඟට මෛත්‍රී භාවනාව කළෙත් මමය, ආවල් භාවනාව කළෙත් මමය, මේ භාවනාව කළෙත් මමය ආදී වශයෙන් වැරදි දෘෂ්ටියක අපි එල්බරන්න, දැක ගන්න. මේ වැරදි දෘෂ්ටියේ දැකගෙන සිටින කාලෙම අපි ආත්ම සංඥාවෙන් ගැටී යන අපට ආත්මය කියන හැඟීම කටාපිට දැමීමට අපහසු වෙනවා. එම නිසා මෙතන සිදුවන සියලුම සංස්කාර ධර්මයන්ගේ මහවහා සේවිසේවි යාම යම් කිසි කෙනෙකුට අත්දකින්නට පුළුවන් නම් ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන්ම මෙතන සත්‍ය සංස්කාර ධර්මයකගේ ගලා යාම හැර චිත්ත සංස්කාර ස්වභාවයට ඇතිවීම නැතිවීම හැර මෙතන මේ චිත්ත සංස්කාර ඇති කරන කෙනෙක් නැතේ මේ චිත්ත සංස්කාර අධ්‍යක්ෂණය කෙනෙක් නැතේ නාම මාත්‍ර මිදසින් වේගයෙන් වේගයෙන් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවායි කියන අවබෝධය පැහැදිලිව කෙනෙකුට දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ පැහැදිලි ප්‍රායෝගික අත්දැකීම හදවත පතුලෙන් සත්‍යයක් ලෙසම පෙනී යන විට සංස්කාර ස්කන්ධය කියන කතාවේ තියෙන ස්කන්ධ කතාවට පිළිගන්නට තැනක් නැති වෙනවා. මේ කොට වැඩි කොටක් එහි එක එක වැඩි කැටයක් අනිත් වැඩි කැටයට කිසිම නෑදෑයෙක් වන්නේ නැහැ කිසිම මිත්‍ර භාවයක් ඇත්තේ නැහැ කිසිම සම්බන්ධතාවයක් ඇත්තේ නැහැ මෙන්න මෙන්න වූ අන්‍ය වූම ධර්ම අන්න එලෙසින්ම අපගේ සංකාණය තුල පහළවන්නා වූ සියලුම චිත්ත සංස්කාර ධර්ම වින්ගෙන් වූම චිත්ත සංස්කාර ධර්ම කිසිවෙක් කිසිවකට කිසිම චිත්ත සංස්කාරයක් තවත් චිත්ත සංස්කාරයකට නෑදෑ නොවන මිත්‍ර නොවන කිසිම සමීප භාවයක් සම්බන්ධ භාවයක් නැති ධර්ම දෙන්නෙන් නො සංස්කාර ධර්ම වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. මෙලෙසින් සංකති ගණේ පැටි ගියා නම් අපට කවර සංස්කාරයක් හිත තුළ පහළ වුණත් මම මේ සංස්කාරය රැස් කරා කියන හැඟීම පිටන්නට හැකියාවක් නැහැ. අපේ කුසල් කළා කියන්නේ අකුසල් කළා කියන්නේ මෛත්‍රී පිළිකුල් භාවනා ආදී භාවනා කළා කියන්නේ මේ සංපති ගණයෙන් බැසී සිට ඒ සංපතියේ ගණන් පිටලා කරන කතාව නිසා නැත්නම් ඒ කඩාගෙන බිඳගෙන බැලුවා නම් මේ සංකති ගණය තුළ මේ චිත්ත සංස්කාර ප්‍රවාහය තුළ සත්පුද්ද සංචාර ගැනීමට කිසිවක් නැති බව පැහැදිලිවම අවබෝධ වන්නට ඕන. ඊළඟ ස්කන්ධය ගැන අපි කෙටියෙන් ප්‍රකාශ කරන සංඥාන ස්කන්ධය ඇහැට රූපයක් දැකනහම චක්ක විඥානය ඇති වෙනවා කනට ශබ්ද ඇතිවෙනවා සෝත විඥානය ඇති වෙනවා නාසයට ගඳ සුවඳ දැනෙනවා ගාන විඥාන දිවට රස දැනෙනහම ජීවහා විඥාන කයට මේක ආකාර දේවල් ඉස්පත් වුණාම කාය විඥාන මනසට නොයෙක් ධර්ම අරමුණාම මනෝ විඥාන පහළ වෙනවා මේ විඥාන පරම්පරාවත් අර කැලණිකගේ පැවැත්ම වගේ එකකට එකක් පසුවට පසුවට උපදිනවා. එකක් නිරුද්ධ වෙනවා, තව එකක් ඇති වෙනවා. එකක් නිරුද්ධ වෙනවා, තව එකක් නිරුද්ධ ඇති වෙනවා. මෙසේ වේගයෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් යන මේ විඥානස්කන්ධය අරගෙන අපි මුලාවටපත් වෙනවා මේ විඥානස්කන්ධය මගේ මමයේ මගේ ආත්මය කියලා. හේතුව මොකද? මේ විඥානස්කන්ධයේ පවතිනා වූ ගත ස්වરૂපයේ පැහැදිලිවම සත්‍ය සුලසන අත්දකින්නට නැතිකම. එතකොට අප පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. රූපයක් දකිනකොට පහළ වුණු සිත සත්‍යයක් අහනකොට නැහැ. සත්‍යයක් පහළ වෙනකොට දැනගත් සිත ගඳ සුවඳ දැනගන්නන්නේ නැහැ. ගඳ සුවඳ දැනගන්නාවට තිබුණු සිත් සියල්ලම රස දැනගන්නාවට නැහැ. රස දැනගන්නාවට තිබුණු සියලුම සිත් කාය ස්පර්ශ අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේම මේ සියලුම සිත් නෑ මනසින් යම් කිසි විඥාන පහළ වී යනකොට මේ සෑම විඥානයක්ම එකක් නිරුද්ධ වූාට පසුව ඊළඟ විඥානය ඇති වෙන නිසා මේ වේගවත් ක්‍රියාවලිය නිසා අපට එකම විඥානයක් පවතිනවා කියලා පේනවා. එම නිසා අපි කල්පනා කරනවා අපි සිතනවා රූප බලනවා මම ශබ්ද අසනවා මම ගඳසවද විඳිනවා මම රස විඳිනවා මම ස්පර්ශ අත්දිනවා මම මනසින් නොයෙක් දේවල් සිතනවා මම කියලා. මේ මම කියන හැඟීමේ පිහිටා සිටින්නේ මේ සංතතියේ හරියට ඉඳලා සංතති ගණේ ඉක්මවා යන්නට නොහැකි නිසා. ඒ නිසා අපි පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන මෙතන විඥාන ස්කන්ධය කියලා කතා කළාට ස්නේහයක් ස්නේහයක් පාසා නැති නැති යන එක එක විඥානයක් විනා මෙතන ස්කන්ධ කියන කතාවේදී සම්මුති සත්‍යයක් විනා මෙහි ඇති සත්‍ය වශයෙන් පවත්නා ස්කන්ධ නැතේ. විඥාන එකසනයක් පවතින්නේ ඊළඟ සනේ වෙනකොට තව විඥානයක් ඊළඟ සනේ වෙනකොට වෙනත් විඥානයක් කියලා. මේ පැහැදිලිවම මේ සත්‍ය අවබෝධ වෙනවා නම් අපි රූපස්කන්ධයේ පාරකාලික වශයෙන් අමතක කරලා මේ නාමස්කන්ධයේ දෙකට සිට මෙහෙවල බැලුවා නම් සෑම ස්කන්ධයක් ගානේම මෙලෙසින් මේ නාමස්කන්ධයේ ඇති ඇති නැති නැති යනවා නේද මෙන්න මේ ඇති වෙන නැති වෙන නාමස්කන්ධයේ අරගෙන නේද මම කියලා මගේ කියලා මේක ග්‍රහණය කළේ කියන අවබෝධය සමාජයේ හදවත පතුලෙන් කෙනෙකුට එනී ගන්නට පුළුවන් පැහැදිලිව මේ කියන කරුණ වැටුණා. එතකොට එහෙන් පෙනී යනකොට අපට ඒ සංපති ගණය හදා ගන්නට පුළුවන් වෙනවා. එහෙම පෙනෙනවා නම් කවුරුවත් කියන්නේ මේ নমස්කාර පාඩේ කීවෙත් මමයි බුදුහාමුදුර සරණියෙත් මමයි ශේෂ සමාදන්නෙත් මමයි බණ හැවෙත් මමයි කියලා. මොකද ඒ ඒ මොහොතේ ඇති ඇති නැති නැති සිතිවිලි පරම්පරාවක් ප්‍රගතුණාද ඇති. ඇති වුණා ප්‍රගතුණා නැති වුණා. නිශ්චලයි සිදුවන ක්‍රියාවලිය. මේ සත්‍යය අපට පෙනෙන්නට ඕනේ ප්‍රඥා ඇසට. විශේෂයෙන්ම මේක අවබෝධ කරගන්නට නම් ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට නම් සිතින්ම සිත දිහා බලාගෙන ඉඳින්නට ඕන. කවර සිතුවිල්ලක් ඇති වුණත් අපට කමක් නැහැ. හොඳ වුණත් එකයි නරක වුණත් එකයි. සෑම සිතුවිල්ලක් දැසම ඇති වෙන සිතුවිල්ලක් දැසම සිතින්ම බලාගෙන සිටිනකොට අපට පේනවා ඇති වෙන ඇති වෙන සෑම සෑම සිතුවිල්ලක්ම ඇති වුණු විකතම නැති නැති වී යන බව. දැන් පවතින සිතිවිල්ල ඊළඟ ශ්‍රේණිය නෑ ඊළඟ ශ්‍රේණියේ පවතින සිතිවිල්ල ඊළඟ ශ්‍රේණිය නෑ මේකදී අපිට පැහැදිලිවම තේරෙනවා මේ සෑම චිත්තක්ෂණයක්ම සෑම සිතක්ම මෙලෙසින් වේගයෙන් වේගයෙන් ඇති වී නැති නැති වී යන නිසා මේක ඒකාබද්ධ ඒකාබද්ධව පින්වට මෙතන එකම ධර්මයක් නෙවෙයි නේද පවතින්නේ. මෙතන සත්‍යය කියලා ගන්නට කෙනෙක් නැහැ නේද? මේ තියෙන්නේ සිතිවිලි පාන්තාවක් ඇතිවීම නැතිවීම පමණයි නේද? මෙන්න මේ අවබෝධය ඇතිවීමද සිතින්ම සිත දිහා බලාන සිටිනවා සමාධිගත සිතින්. ප්‍රඥා අසක්තියට ඕන සමාධිය දිනු වෙලා තිබෙන්නට ඕන නැත්නම් මා කියන ධර්මෙ තේන්නේ නැහැ. එහෙම බලාගෙන ඉන්නකොට යම් කිසි සංඥාවක් සිතට පහළ වෙනවා නම් යම්කි සංඥාවක් සිත තුළින් දැනිට වෙනවා නම් ඒ සංඥා දෙසින් දෙසත් දෙලසින් බලන සිටින. එවිට සෑම සංඥාවක්ම දහවහා නිරුද්ධ වී යන ආකාරයක් දැනෙනවා. ඒ සංඥා ස්කන්ධයේ තියෙන සංතතිය අපිට තේනියනවා. සංස්කාර විතරකෙන ඒකාකාර සිටිවිලි ඒ වගේම අර කලින් කියපු සෝත විඥාන, චක් විඥාන ආදී විඥාන දෙස එලෙසින් බලන සිටියොත් සමාධිය අපේ දියුණු වෙලා නම් සතිය අපේ දියුණු වෙලා නම් ප්‍රඥාවත් ඒ මට්ටමටම ප්‍රවර්ධනය වෙලා තිබෙනවා නම් අපට ප්‍රහැදිලිවම පෙනී යන මේ සංතතිය සංතතියේ තියෙන යථා ස්වરૂපය මේක වේගයෙන් වේගයෙන් ගලාගෙන යන ඇතිවීම නැතිවීම යන චිත්ත ප්‍රවාහයක් නාම ප්‍රවාහයක් බව මේක වාමේ යථා ස්වરૂපයේ අවබෝධ වෙනකොට නාමස්කන්ධය තුල සත්‍යයක් වශයෙන් හෝ මනික් වශයෙන් හෝ ගැනීමට කිසිම දෙයක් ශේෂ නොවන ධර්මීය මෙතෙක් කල මේවාට රැවටුණු මෝඩකම් මේක නේදී කියන අවබෝධයක් අපට ඇති වෙනවා. මේ වගේ පහසෙන් සංතති ගණේ හදන්නට බෑ රූපස්කන්ධය කෙරේ. ඕනම කෙනෙකුට නාමස්කන්ධය දෙස බලාගෙන ඉඳලා මේ නාමස්කන්ධයේ වේගින් වේගින් ඇතිවීමින් නැතිවීමින් යන ආකාරය දකින්නට පුළුවන්. නමුත් ඇත්තකින් උන්ට රූපස්කන්ධය දෙස බලාගෙන හිටියත් මේ රූපස්කන්ධයේ වේගවත් ක්‍රියාවලිය දකින්නට බෑ. අද විද්‍යාඥයෝ ප්‍රකාශ කරන කාරණාව සියලුම රූප කලාප එක තප්පරයකට එක ශ්‍රේණියකට 10 බල 20 කින් බෙදනවා කියන්නේ. ඒක ඉඳන් දීකේ 10 බල දෙකක් කියන්නේ කීයක් කීයක් වාරයක්. 10 බල 3ක් කියන්නේ දහස් වාරයක්. 10 බල 4ක් කියන්නේ දස දහස් වාරයක්. එතකොට 10 බල 22ක් කිව්වොත් කොපමණ නම් වාරයකින් වේගයකින් මේ ඉතා පද වශයෙන් පෙනෙන ඒ වාණේ කඳක පවා තියෙන රූප රූප කොටස් වේගයෙන් දිසිදී යනවාද කියන එක විද්‍යාඥයන් පැහැදිලිවම අද අත්දැකලා තියෙනවා. අපේ රූපස්කන්ධයේ මේ වේගවත් ක්‍රියාවලිය අර බාහිර රූපස්කන්ධයේ වේගවත් ක්‍රියාවලිය වගේමයි. මේ රූපවල තියෙනවා ස්වરૂපයක්. මේ ලෝකේ යම් සාප්‍රූප තිබෙනවා නම් ඒ සෑම රූපයක්ම සැදී තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින් බව මේ අය දැන් සෑම කෙනෙක්ම වාගේ දන්නවා. එතකොට මේ ධාතු වල තියෙනවා යම් කිසි ස්වરૂපයක්. මොකක්ද ස්වરૂපය? එක ධාතු කොටසක් බිඳිනකොට තවත් ධාතු කොටසක් උපදිනවා. අර ඉන්දිය ධාතු කොටසට සමාන ගානනකින් ඒහා සමානවම උපදින රූපත් සමාන නම් ඒ රූපේ අපට එක විදිහට පවතින ආසේ පෙනෙනවා. දිදෙන රූප වලට අඩු ප්‍රමාණයක් නම් උපදින රූප ඇති වෙන්නේ අන්න ඒ රූපේ අපට කිස් වෙනවා නැත්නම් කුඩා වෙනවායි කියලා අපිට පේනවා. මේ විඳින රූප වලට වඩා වැඩි ප්‍රමාණයක් රූප උපදිනවා නම් මේ රූපේ වැඩෙනවා මේ රූපේ මහත් වෙනවා කියලා අපිට පිළිගන්න. මේ අපේ පංචස්කන්ධයෙන් පවතින රූපස්කන්ධයේ තත්ත්වයක් මෙලෙසමයි. අපේ කුංචි කාලේ ලද රූපේ රූපයක් අපිට තිබුණා. මේ ලද රූපයේ තිබුණු සියලුම ලද රූප කලාප වහවහ නිරුද්ධ වී ගියා සේවිසේවි ගියා. ඒ සේවන සේවන රූප කලාපයක් වෙනුවට අලුතෙන් අලුතෙන් රූප කලාප ඉපදුණා. ඒ එකතුන රූප කලාප ලතර රූප කලාප වලට වඩා ටිකක් ඕලාරිකයි. ඊට වඩා ටිකක් ශක්තිමත්. පතරේ ධාතු ආධිකයි. ඒකකොට අර ඊට වඩා වැඩි උපදින ප්‍රමාණය. ඒ නිසාම ලදර රූපේ ක්‍රමයෙන් ඔන්න අවුරුදු 10 7 8 10 වාගේ පස්සේට පස්සේ. ලදර රූපයේ තිබුණු රූප කලාප එලෙසින්ම ප්‍රයත්නා නම් ලදරුවේ කවදාවත් ධර්ම කරුණේ අවුරුදු 8 10කට පස්සේ ඉස්පත් වන්නේ නැහැ. ලදරු කල රූප කලාප නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙච්ච රූප විලසින්ම තවත් රූප එකතුනා නම් ලදරුවා සම්දාන ලදරුවාමයි. නමුත් ලදරුවාගේ රූප කලාප විශේෂ වී යමින් මෙලෙසින් අවුරුදු 7-8 තත්ත්වයටපත් වුණා. අතාටේ 10 තිබෙන රූප කලාප එලිසින්ම පවතින්නේ. ඒවත් දිදිපිදී යනවා ඒ දිදෙන දිදෙන රූපවලට ලැබෙන ප්‍රත්‍යයන්ට අනුකූලව උපදිනා තව තවත් රූප. සත්‍ය ජීවී රූප පිළිදීමට හේතු වන කර්ණ ආහාර වෙන්නේ. එතකොට ඒ ඉන්දන දින රූප කලාප වෙනුවට වඩා වඩා දැඩිවෙමින් රූප කලාප උපදිනවා. ඊට වඩා ඝන වූ රූප කලාප උපදිනවා. ඊට වඩා ඕලාරික වූ රූප කලාප උපදිනවා. එම නිසා ආර අවුරුදු 7 තිබෙන සුතුමාල රූප වෙනුවට භවන භාවයේ ලබනකොට ඊට වඩා මේ ශක්තිමත් ඊට වඩා ඕලාරික රූපයි පිටන් ඇතිවන්නේ. මේ රූප වල ස්වභාවය මේකයි. එතකොට මේ කර්ණ රූපයක් මෙලෙසින්ම පවතින්නේ නැහැ. සෑම මොහොතකම කර්ණ භාවය සේවි සේවි ගෙවි ගෙවි යනවා. ඒක වළක්වන්නට පුළුවන් සමතේ මේ ලෝක ධාතියේ නැහැ. හේතුව මේ රූපස්කන්ධේ පවස්නාව පටවියාපෝ තේජෝ වායෝ ධාතු හතරේ යථා ස්වરૂපයේ ඒකයි. ඒකේ ස්වરૂපයේ කිසියකට වෙනස් කරන්නට බෑ. තරුණ කාලයේ තිබුණු රූපස්කන්ධේ පවස්නාව සියලුම රූපකලාප සිරි විශේෂී යනවා ඒ සේවන රූප වෙනුවට මෝරකු ඕලාරිත ගොරෝසු රූප උපදින්නට පටන් ගන්නවා. එම නිසාම අර කලින් රූපයේ එන්නේ එතන මැදිලියට යනකොට තව තවත් දුර්වර්ණ වෙනවා, තව තවත් සාද වෙනවා, ඕලාරිත වෙනවා. අර තැහැපත් භාවයෙන් අඩිය අඩිය යනවා. මේ මැදිවියේ තිබුණු රූප කලාපත් එලෙසින්ම මැරෙනකොට උපදින්නේ ඊටත් වඩා හද වූ ඝන වූ රූප කලාප. විශේෂයෙන්ම පඨවි ධාතු ආධික වූ රූප කලාප. ආපෝ ධාතුවේ තියෙන කෙදගතිය අඩු වූ රූප කලාප. එම නිසාම එන්දෙන්දම මේ මෙදිවියත් මහලු වියටපත් වෙනවා. මේ රූපස්කන්ධයේ මෙදිරිසින් ධනයක් ධනයක් පාසාම සේවි සේවි යන ආකාරයේ මෙතෙක් කල් සේවි සේවි ගිය ආකාරය අපි අවබෝධ කරගන්නට ඕනේ. මහලු රූපයත් මරණා වැනිලා වැටුණාට පසුව ක්‍රමයෙන් සේවි සේවි යනවා ගිය විදිහේ යනවා. මේ රූපස්කන්ධය ලැබුණාට පසුව මෙලෙසින් සම්පූර්ණයෙන් දීවි දීවි ගොස් අන්තිමේදී ඇටසැකිල්ලක් බවට පත් වෙනවා. මේක හරියට සමාධිමත් සිතකින් කෙනෙක් බැලුවා නම් මේ රූපස්කන්ධයේ මොකද්ද සිදුවන්නේ කියන ඇටසැපිල්ල බවට රූපස්කන්ධයේ පස්සන ආකාරයේ දකිනකොට හිතට පෙනී යන්නේ තමාගේ ඇටසැපිල්ල පමණ රූප කලාප අනිත්‍යවා නොපෙනී යන මේ ඇටසැතුවල පවත්නා වූ රූප කොටස් ටිකක් හද නිසා ඒවා දිගන්නට ඒවා ඡේදෙන්න ටිකක් කාලයක් ගත වෙනවා. නමුත් ඒවත් කාලයගේ එවැනි ප්‍රමාණයේ දිග දිග දිග දිග යන වේවි දිවි යන සේවිසේවි යන පොළොවටම සියල්ලම පස්සෙයක්. මෙන්න මේ සියලුම සමාගයේ රූපස්කන්ධයේ තිබු සියලුම රූප කොටස් මිනිසින් සෑම සෙනියක් පාසාම සියවෙනි සියවෙනිව අන්තිමේ පොළවටම පතිත වී කිසිවක් ශේෂ නොවන ආකාරය සමාධිමත් පිටකින් හරියට කෙනෙකුට අවබෝධ වුණොත් හරියට දෙනී ගියොත් එවිට මේ මුළු රූපස්කන්ධයම අපේ සිතට නොපෙනී යනවා අපේ සිත අහසේ පාවෙනා බඳු සත්‍යයකට පත් වෙනවා මේක ඉවල සමාධියක් දියුණු සමාධියක් සාපඥාවක් ඇති කෙනෙකුට පැහැදිලිවම අත්දකින්නට පුළුවන් සත්‍යයක්. මේ රූපස්කන්ධයේ මෙලෙසින් සේවී යාම දකිනකොට අපට මේ රූපස්කන්ධය තුළ මම කියලා ගන්නට කිසිවක් නැති බව පැහැදිලිව අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ පවතින මේ සියලුම රූප වහවහ දිලිවිදි දිලිවිදි යනවා. ඊළඟ මොහොතේ එනකොට නැහැ. ඊළඟ මොහොත වෙනකොට මේ මොහොතේ තිබ්බ රූප සියල්ලම නිරුද්ධ වී ගියා නම් ඊළඟ මොහොතේ කවුද කලින් හිටපු මම කියලා ගන්නෙමෙත ඉතුරු වී තිබෙන්නේ කියන අවබෝධය අපට ඇතිවන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් අපි දැනගන්න ඕනේ මේ සංතති ගණේ කඩලා සංතතියේ පිහිටලා මෙතෙක් කල කටයුතු කරපු මුලාව ඉවත් කරලා පරමාර්ථ ධර්මයේ පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්නට නාමයන්ගේ සහ රූපයන්ගේ යථාර්ථ රූපයේ යථා පරිදීම අත්දකින්නට මේ අපි කතා කරේ සංතති ගණය ගැන තව ගණ තුනක් ගැන කතා කරන්නට තිබෙනවා. දැන් පැයකට ප්‍රති ආසන්න කාලයක් ගත වුණා මම හිතන්නේ පැය තුනක් විතර යාවි විතර ගන්න. අපි තව පැය භාගයක් විතර කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා සමූහ ගණය ගැන. මේක නම් ඉතාමත් පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕන. මේ හැම කරුණක්ම පැහැදිලිව අවබෝධ කරගන්න. මේක නේ. ඊට පස්සේ කියන කුටි ගන්න ඔක්කොම කරවන්නේ අවබෝධ කරගන්නට. සමූහ ගණය කියන්නේ මොලේ කොටස් ඒක රාශී වීම නිසා සමූහයක් වශයෙන් තේරෙන ආකාරය. දැන් මේ උදාහරණයක් අපි හිතමු මෙන්න මේ මේසේ තියෙන. කකුල් හතරක් ගහලා තියෙනවා. මේ වටේට ලෑලි පෑලි හතරක් ගහලා තියෙනවා. උඩට තව ලෑලි පට්ටුවක් තියෙනවා. ඒ ලෑලි පට්ටුවේ තියෙන ලෑලි ගොඩක් කෑලි කීපයක්. එකට සම්බන්ධ කරලා යටින් ලෑල්ලක් ගහලා. මේක අපිට දැන් තියෙනවා මේක. ඒ සමූහ ගණන් ගැටිලා. අපි මේ කකුල් හතර ගලවනවා අයින් කරනවා. වටේට තියෙන මේ ලෑලි කැල් හතරක් ගලවනවා. උඩ පස්සේ කියන ලෑලි කොහොමද ගලවනවා? ඒවත් සම්බන්ධ කරලා තියෙන ලෑලි ගලවලා පැත්තට ගොඩ ගන්නවා. එතකොට මේක නැහැ. මේකේ කියන පෙන්නේ අපි සමෝහ ගණන් දැක නිසා. මෙන්න මෙලෙසින්ම අපේ නාමස්කන්ධේ සහ රූපස්කන්ධේ ගණයක් තියෙනවා. සමෝහ ගණයක්. මේ සමූහ ගණේ කලින්ම කඩා දාන්න ඕනේ. ඉස්සෙල්ලම මේ සමූහ ගණේ ඕලාරිකම අවස්ථාව පළමුම අවස්ථාව තමයි නාමස්කන්ධයෙන් සහ රූපස්කන්ධයෙන් මේ දෙක එකට ඝණයක් වශයෙන් කැටි වෙලා පවතින. අපි නාමයේ රූපයේ දෙක දෙකක් වශයෙන් අවබෝධ කරගන්න බැරුව මෙතෙක් කල් කටයුතු කළා. හරියට කියන සුදු උපමාවක් කියව මෝටර් බයිසිකල් එක ගෙනගලා මිනිහෙක් යනවා. මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ මිනිසා ඒක දියාත්මක කරන නිසා. මීහා ගමන් කරන්නේ මොකද බයිසිකල්ලට යන නිසා. මේක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කියලා. මොකද බයිසිකලේ මීහා නිසා යනවා මීහා මොකද බයිසිකලේ නිසා යනවා. මෙන්න මේ ලෙසින්ම අපේ නාමස්කන්ධයේ රූපස්කන්ධය නිසා පවතින රූපස්කන්ධයේ නාමස්කන්ධය නිසා පවතින මේ අර මිනිහයි මෝටර් සයිකලයයි එකට අරගෙන කතා කරනවා වගේ නාමය රූපය දෙක එකට එකට අරගෙන එක ගණන් ගැසිලා කතා කරනකොට අපි සත්‍යයේ කියන මිනිහෙක් කියන ගහන්නක් ඉන්නවා කියලා කියනවා. ඒ නිසා අපි භාවනා කරනකොට නාමයෙන් රූපේ වෙන් කර කර වෙන් කර කර භාවනා කරනක ඉගෙන ගන්නට ඕනේ. උදාහරණයක් වශයෙන් කියවොත් අපි හිතමු පිම්බීම හැකලින් භාවනා කරනවා. පිම්බෙනකොට වායු ධාතුව ඉහළට යනවා, හැකලෙනකොට වායු ධාතුව පහළට ගමන් කරනවා. පින්ගෙනවා පින්ගෙනවා පින්ගෙනවා මෙතන තියෙනවා මෙන්න වායු ධාතුව ඒක දක්ෂින සිත පින්ගෙනවා කියන හැකිලෙනවා පින්ගෙනවා කියන සිත මෙන්න හැකිලෙනවා කියන වායු ධාතුව මෙන්න ඒක දක්ෂින සිත මෙන්න එතන නාමයක් සහ රූපයක් දෙකක් තියෙනවා ඉන්දීම හැකිලීම වායු ධාතුව රූපයක් ඒක දක්ෂින සිතේ නාමයක් මේ දෙක පැහැදිලිව අවබෝධ කරගන්න අවබෝධ කරගන්න කටයුතු කරනවා ආස්වාද ප්‍රසආස කරනවා නම් මෙන්න ආස්වාද ප්‍රසආස වායු දහතුව. මෙන්න ආස්වාද ප්‍රසආසයේ කියන හැඟීම නැත්නම් ඒ සිතීම, ඒ දැකීම. ඒක දැනෙන ගැතිය. ඒක නාමයි. ආස්වාද ප්‍රසආස වායු දහතුව රූපේ ඒක දැනෙන ස්වરૂපය. ඒක දැනෙන ගැතිය ආස්වාදයි ප්‍රසආසයි කියන සංඥා නාමයේ මෙන්න නාමයේ මෙන්න රූපේ කියලා වෙන් කරගන්නවා. අපි හිතමු පඨවි ආපෝ තේජෝ වායු ආරම්භන ධාත් මනස්කාරයේ භාවනා කියනවා කියන්නේ මෙන්න පඨවි ධාතුවේ කියපු එක ධාතුකේ මේ පඨවි ධාතුවේ කියලා හඳපත් සංඥාව නැත්නම් මේ දැනීම මෙන්න නාමය කියලා නාම රූපයෙන් කරනවා ඒ සාලෝමානකාදන් ආදී වශයෙන් පිළිපොල් භාවනා කරන යන කීසාති වෙන්න රූප මේක කීසා කියලා හඳුනාගත් හැඳිනීම මේ සංඥා මෙන්න නාමය කියලා වෙන් කරගන්න. මෙලෙසින් සෑම විටම අප භාවනා කරන විට ඇතිවෙන ඇතිවෙන අරමුණු තුලින් නාම රූප දෙක දෙන්නේ වශයෙන්ම අවබෝධ කරමින් භාවනා කළා නම් මෙතන සත්‍ය වශයෙන් පවතින්නේ නාම ස්කන්ධයත් සහ රූප ස්කන්ධයත් පමණයි කියන අවබෝධය පැහැදිලිව අත්දකින්නට පුළුවන් නාමයෙන් රූපයේ දෙකම පැහැදිලිව දකින්නට පුළුවන්. මේ නාමයෙන් සහ රූපයෙන් නාම රූප දෙකෙන් ගණයෙන් බැදී කිය සමහර පුද්ගලයන් කියනවා නාම රූප වෙන් කරන්නට බැරි ධර්මයේ කියලා බොරු බණ ලෝකයට ප්‍රකාශ කරන ලෝකයන් මුලාවටපත් කරනවා. සමාගණයෙන් වැටිලා අන් අයගේ ඝන සංඥාව පටන්ගත් බැරි වෙන විදිහට තවත් ඝන සංඥාවකට පිටපත් කරනවා. එම නිසා අපි මේ නාමයෙන් සහ රූපයෙන් වෙන් කරලා ඉස්සෙල්ලා මෙතන නාම ස්කන්ධයක් මෙතන රූප ස්කන්ධයක් කියලා දෙක පැහැදිලිව අත්දකිනවා. එතකොට තරමද්දලට මේ සම්මෝධණය ටිකක් කෙල වෙනවා. බිඳලක් පහලට සිල්ලන හැලවලක් අරලා බිඳලා දාන්න බෑ. පත්තු ගණන් උස බින්දින් එකක් වගේ. මේක ටිකක් දෙතරුම් කනවා කෙල වෙනවා. දැන් බින්දින්ට පුළුවන් වෙන එක. ඊට පස්සේ අපි මේ රූපකලාප දුටි ඇඟේ තියෙනා වූ අනිත් රූපකලාප දෙස බලන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා යකඩේක තියෙන රූප කලාප රාශියක් තියෙනවා ඒකට සෑම සමයක් ගන්නම වෙනස් වෙනයි කියලා. අපි සරල වශයෙන් හිතමු මේ යකඩ කඳේ තියෙන එකම රූප කොටසක් කියලා. මේ රූප ගොඩක් නෙවෙයි කියලා. නිකන් සරල වශයෙන් අපි හිතාගන්නවා. ඒ යකඩ කඳ අපිට නමන්නට බෑ, දිගහරින්නට බෑ, කකුලවන්නට බෑ. මේක ඒකාකාර වශයෙන් ඒකාබද්ධ වෙලා ගණී භවණයට පත් වෙලා තිබෙන නිසා. අපේ ඇඟක් තියෙනවා හැඟ එහාට නමන්නත් පුළුවන් මෙහාට නමන්නත් පුළුවන් අකුලවන්නත් පුළුවන් දිගාරින්නත් පුළුවන් මේ ඔක්කොම කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ මේවා බොදවා රාශියක එකතුවක් නිසා අපි ගමන් කරනවා කියන්නේ පුරුත් අපේ ඇඟේ තියෙන පුරුත් දිගහැරීම සහ හැකිලීමයි මේක හොඳට අවබෝධ කරගෙන පසුව සිතන්න ඉතාලෙන්ද අවබෝධයක් හත්පත් වේ. අප ක්‍රියා කරනවා කියන්නේ මොන ක්‍රියාවක් කරත් මොකක්ද මේ ඇඟේ තියෙන පුරු නැමීම සහ දිගහැරීම ඇඟේ තියෙන පුරු එහාට මෙහාට කිරීම පමණයි. මෙන්න මේ ඇඟේ තියෙන පුරුක්වල ස්වરૂපය හරියට පැහැදිලිව තේරුණා නම් අපිට අර ධන සංඥාව සාරමත් දුරට පවත් කරවන්න පුළුවන් වෙනවා. අපි අත කියලා කතා කරනවා. අත කියලා ගත්තට මේ අත් අතර සොලවන්න පුළුවන්, නමන්න පුළුවන්, දිගහරින්න පුළුවන්, බලන්න පුළුවන්, නොයෙක් ඒවා කරන්න පුළුවන්. ඇයි මේ එකක් නිසාදී දැන් අපි මේක මෝල් දහස් වගේ දෙයක් නම් නැත්නම් අර යකඩ කන්පාවගේ දෙයක් නම් මේ අත නමන්නට අරව මෙයා කරන්න බෑ. මේ කොටස් වලින් එක කියලා දෙන්නේ. අම්මින්ලට ඇටකඩ රාශිය තියෙනවා. ඒ ඇටකඩ වලින් මස් තියෙනවා, ඒව නහර තියෙනවා, ලේ තියෙනවා, ඒව වලින් හමක් හැදලා තියෙන මේ එක එක කොටස්. මේ මේසේ කකුල, ලෑල්ල ආදී ගලව ගලව වෙන් කළා තියෙනවා. අපේ ඇඟේ තියෙන මේ අත, කය, කකුල ආදී වශයෙන් තියෙන කොටස් වල ඒ ඇතුලේ තියෙන කොටස් වෙන් කරලා වෙන් කරලා අපි බැලුවොත් උදාහරණ ගතගත්තොත් අතේ තියෙන හැම වෙනම ධර්මයක් ඒකේ තියෙන මස් වෙනයි, ඒකේ ලේ වෙනයි, ඒකේ නහර වෙනයි, ඒකේ ඇටකටු වෙනයි. ඒවැ තියෙන කඳ මිදුළු ඇට මිදුළු වෙනයි, ඒවැ තියෙන මේද තට්ටු වෙනයි. මේ ආදී වශයෙන් අත සම්පූර්ණයෙන් වෙන් කළා නම් මේ මේසේ වෙන් කළාට පසු මේසයක් නැති වෙන නොපෙනී යනවා ඇති. අත කියන දේ බොරුවක්ය, මිත්‍යාවක්ය, සම්මුතියක් විනා සත්‍ය දෙයක් නෙවෙයි කියන කියන අවබෝධය තියෙනවා. මෙන්න මේ කප්පේ ඇති වුණාට පසුව තව එකක් කරන්න ඕනේ. මොකද්ද මේ මේසේ කොටස් ඉවත් කළා වගේ ශරීරයේ තියෙන කොටස් දෙක ඉතර කරලා දෙක ඉතර කරලා ඉවත් කරනවා. අත්යේ මතින් කායේ කේශා ලෝමානක. ඒ ආදී වශයෙන්. මෙන්න කෙස් කියලා කෙස් කියලා වල පැත්තකින් තියෙනවා තියෙන්නේ. මෙන්න ලොම් කියලා ඇඟේ තියෙන ලොම් ටික බලලා පැත්තකින් තබනවා. සිටින්. මෙන්න මස් මෙන්න නහර මෙන්න ඇට මෙන්න ඇට මිදුර මෙන්න වකබඩු හදවත් වෙන හැටි ආත්මාතුන් වතුන් බාහන ආදී විවිධ කොට සිතින්ම ගලව ගලව පැත්තකින් කිව්වොත් එහෙම හරියට සමාධිමත් සිතකින් ඉඳලා නම් අර කලින්සේම මේ රූප කොටස් අපේ සිතට නොඇති වී යනවා හිතේ අහසේ පාරුණා ගඳ සත්‍යයක් පිටතියි. දෙතිස් කොනක කොටස් එකින් එක අරගෙන සිතින්ම සමාධිමත් සිතින් අයින් කර කර අයින් කර කර බලන. මේ කොටස් පිට එක එකට එකතු වෙලා කොට දෙමිලා තියෙන එකයි සත්‍යයක් වශයෙන් මේ තේන්නේ පිරිමේ ගහණයක් වශයෙන් දිස්සන්නේ. මේක දැන් අයින් කරනවා. දැන් මොන කොටස් පිටේ දැන් මේක තවත් එහාට පටන් ගන්න නැත්නම් මොහොම ගැන කෙදී යන්න තියෙනවා. අපි හිතමු දැන් ඔන්න අපේ ඇඟේ තියෙන ඔය මොකක් හරි කොටසක් දෙස බලන උදාහරණයක් ගන්න මූණ හරි මොහොම කිසි මුත්තු කොටසක් හරි. මේක ඉතාමත්ම හොඳින් අහගන්න නැවත නැවත හිතන්න මේ ඇතිවන අවබෝධය කොමත්ද කියලා මේ අයට තේරුම් ගන්න. මේක හරියට කළොත් නිකන් ආයෙත් සංඥා විතරයි නිකන් පාටල් ගන්න ළමුන්ට 2 2 4 කියනවා. එහෙම නෙවෙයි මේවා ක්‍රියාත්මක කරන්න ඕන සමාජපක්ෂිකෙන් බලන්න ඕනේ. දැන් අපි බලනවා ශරීරයේ මූණක් දෙකක්. අපිට තේරෙන්නේ මොකද්ද? වර්ණ රූපයේ පමණයි මේ මූණේ තියෙන පාට පමණයි. හැඩයක් තියෙනවා. හැඩය සියප සියපැත්තකින් ඉඳලා බැලුවොත් හැඩය 100ක්. ඒක නිසා හැඩයේ කිසිම සත්‍යතාවයක් නැහැ. මේ පැත්තේ ඉඳලා බලන මූණ නෙවෙයි අනිත් පැත්තේ හැඩයෙන් බැලුවොත්. ඒ අනිත් පැත්තේ හැඩවත් 10 කමකින් ඉඳලා බැලුවොත් 10 ආකාරයක තියෙනවා. ඒ නිසා හැදේ ගැන අවධානයක් යොමු කිරීමට කිසිම වැඩක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. අපට පේන්නේ ඔන්න රූපස්කන්ධයේ තියෙන මොනවද? රාත්‍රියේ පාට තමයි. දැන් මේ මූල හරියට අපි බලකොට සිටිනවා කියන්නේ නැහැ කියන ඔන්න එතන අපිට දැනෙන ගඳ සුවඳක්. මේ ගඳ සුවඳ අපට පෙනුනේ නැහැ. නමුත් අර මේ පෙනුණු වර්ණ රූපයක් සමගම ගඳ සුවඳ නමුත් අව සිය වෙනම වර්ණ රූපයක් සමගම ගඳ සුවඳ තිබුණා. මේක දැන් දකින්න. එන්න එතකොට කොටස් එකක් එකතුවක් තිබුණා ගන්න වෙලා තිබුණේ. දැන් දෙකක් වඩා බලන්න. දැන් මොනවා කියන එකක් ජීවිතේනවා. ජීවිතේ රසයක් දෙනවා. ඒක තිබ්බහම යම් කිසි සත්‍යයක් දෙනවා. මෙතන අර ඇහැට පෙනුන්නේ නැහැ රසය. මෙන්න මෙතන රස රූපයකුත් තියෙනවා. අපිට පේන්නේ වර්ණ රූපේ පමණයි. නමුත් මෙතන වර්ණ රූපේ නෙවෙයි තියෙන්නේ. ඊට අමතරව ගන්ධ රූපේකුත් තියෙනවා. ඊට අමතරව රස රූපේකුත් තියෙනවා. අපි හිතන ඔන්න මේක අල්ලනවා. අල්ලනකොට ඔන්න සීතලට හරි රස්නෙට හරි දැනෙනවා. ඒ අල්ලනකොට. මොකද්ද ඒ? මොනවද? තේජෝ ධාතුව. අන්න ඒකේ අපිට තේජෝ ධාතුව දෙන්නේ නැහැ. නේ ඒ යෝජාවක් තියෙනවා ඒක ඉතින් කාලා බලන්න බෑ ඒක කරන්න කිව්වේ නෑ මම හපන්න ගියොත් ටිකක් කරදර වෙන නිසා මේ එතකොට මන්නාලේ එතකොට පස්සේ අපිට ඔන්න ප්‍රශ්නේ තේරෙනවා තීජෝ ධාතුව තියෙනවා. අපිට මේ තීජෝ ධාතුව ඇත්ත දිස්ුනේ නෑ. නමුත් දැන් මෙතන වර්ණයක් තිබුණා, ගන්ධයක් තිබුණා, රසයක් තිබුණා, අරය කියපු ඕජාවක් තියෙනවා ඒක අපි කියන්නේ නැතුව. ඊට පස්සේ මෙන්න තීජෝ ධාතුව කියන මේවා එක කියලා මේ කියන්නේ. මූණ හෝ අවර කොටසක් හෝ ශරීරේ. දැන් ඔන්න මේ අල්ලනකොට අපිට මේක මුද්දුවට දැනෙනවා එක්ක හදට දැනෙනවා. එහෙම නැත්නම් පඨවි ධාතුව අපිට මුත්තුවට දැනෙන්නේ සතට දැනෙන්නේ පඨවි ධාතු ඒක ඇහැට දිස්සුනේ නැහැ ඇහැට දිස් නුනට මෙන්න මෙතන පඨවි ධාතුවක් තියෙනවානේ මෙතන තීජෝ ධාතුවක් තියෙනවානේ වර්ණ රූපයක් තියෙනවානේ ගන්ධයක් තියෙනවානේ රසයක් තියෙනවා දැන් අපි මේක ටිකක් මේක කරනවා ඔන්න ඉතින් මේ වෙනවා මොකද ඒ වෙන්නේ මොකක් නිසාද වායෝ ධාතුව තියෙන නිසා ආකාශ ධාතුව තිබෙන නිසා මේක ගැන හොඳට අවබෝධයෙන් කරලා බලන්න ඉතා ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. අපි අල්ලන්නේ තිබින්නේ මොනවද එතකොට? අපිට වෘද්ධුවට දැනෙන්නේ කුමක්ද? එදින්නේ කුමක්ද? ආකාශ ධාතුව, වායෝ ධාතුව අපි අගයන්නේ, අපි ආස්වාද කරන්නේ ආකාශ ධාතුව, වායෝ ධාතුව. අපිට කීසිතේ රසෙන් දැනෙන්නේ තීජෝ ධාතුව. මුත්තුවට ඊළඟට ධනෙට නැත්නම් ඕලාරික වශයෙන් මහා සියුම් වශයෙන් දැනෙන්නේ පඨවි ධාතු. මේ මොනවද බලන්න. ඉතින් මේ සත්‍ය හරියටම මුළු ඇඟ පුරාම පැතිරලා දැනුවත් කියන හදවත තුළින් අපි කියන එක දැක්කොත් අපේ තියෙන මුලාව අවබෝධ කරගන්නට මේ පරණ අභ්‍යාසය ඉතාමත්ම මහෝපකාරී වෙනවා. එතකොට මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරකින් නිර්මිත වෙලා. අපි ගන්න ගන්ධ රස ඕජා කියන තාවකාලික වයින් කරනකොට පැහැදිලි දෙයක් නිසා අර ඉස්සෙල්ලා කිස්ලොම් නියද සම්මත් නහර ඇට ඇට මිදුළු වකුගඩු ආදාස් පෙනේ. මේ ආදී කොටස් මේව වෙන් කළා. දැන් වෙන් කළාට පස්සේ ඔන්න රූපස්කන්ධේ නොපෙනී ගිය ඊට පස්සේ තවත් රූපස්කන්ධේ පෙනෙනවා නම් මෙන්න පඩවි ධාතුව මේ කෙස් වල තියෙන අල්ලපුවාම දැනෙනවානේ සබ්දගතිය සාරි මුදු ගතියකට හරි ඒකේ තියෙන තේජෝ ගතිය අල්ලපුවාම සීතලකට හරි රස්නකට හරි දැනෙනවානේ ඒකේ තියෙන ගඳ තිබ්බොත් එහෙම ගඳක් තියෙනවා අපි සිඹොත් ඒක ගඳ දැනෙනවානේ සෝනක් හරි දැනෙනවානේ ඒ ඉතාසියුම් දෙයක් හරි තියෙන අය මේ ගඳ ඒ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ දහතු හතර සම්පූර්ණයෙන් දෙන්නක. මේ මේසේ කකුල් හතර ගෙලෙව්වා කී ලෑන් ගෙලෙව්වා කී මේ රූපය විචිනනය කරනවා. විශ්ව හරිනවා. රූපං වික්ඛවේ වික්ඛිරත විද්ධමත විසංසේත කියලා බුදුරජාණන් වහන්සේ වචනයක් ප්‍රකාශ කරලා තියෙනවා. මේ රූපේ විචිනනය කරන මහන්නේ මෙහෙම පතුරවා කරලා විශ්ව හරිනවා. විචිනනය කරනවා. මේ විදිහට විචිරණය කළොත් විසුවා හැරියොත් මේ පාඨයේ මේ ආපෝ මේ තේජෝ මේ වායු මේ ධාතු හතර සම්පූර්ණයෙන්ම සුළඟේ කිඹල හැරලා වගේ හැරියොත් ඔක්කොම මේ ධාතු කොටස් මහ පොළොවට උත්පත් වෙන හැටි අපිට දකින්න පුළුවන් සමානකම් සිදුවේ. එහෙමම ඒ වෙලාවෙත් අපේ රූප කොටස් සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යන මේ ඝණයේ දැසී ගිය සත්‍යය අපි මේ රූප ගොඩක් කියලා අල්ලාගෙන කතා කරලාට මේ පඨවි ධාතුව වලට ආපෝ ධාතුවක තීජෝ ධාතුවක වායෝ ධාතුවක සම්මිශ්‍රණයක් සංකලනයක් විනා මෙහි කිසිම වෙනත් ධර්මයක් නැති බව අවබෝධ වෙනවා ධනිය සමෝ ධනිය කැඩෙනවා එතකොට සිද්ධ වෙන්නේ මොකද අත්තහකරන් විඥානං ජීව අවසිෂ්ඨති ඒ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේමක පාඨය මොකද්ද ධාතු සංග සූත්‍රයේ පුක්කුසාත් රජුන් ප්‍රකාශ කළේ මෙන්න මේ ධාතු හතර හරියට මහණෙනි පුක්කුසාත් රජු ප්‍රජරන් කතා කරලා කියන වික්ෂෝ මේ ධාතු හතර හරියට ගෙන් කළා මේ පඨවිය මේ ආපෝ මේ තීජෝ මේ වායෝ කියලා මේ හතර ගෙන් කළා හතර පැත්තකට දැම්මොත් අත්තහතරම් විඥාණය ජීව අවසිටති ඊට පස්සේ ඉතුරු වන්නේ විඥාන මාත්‍රය පමණයි අහසේ පාවන පිටක් බඳ සත්‍යයක් පමණයි. මේක අපට අත්දකින්නට පුළුවන්. මේ බුද්ධ දේශනේ ප්‍රායෝගික ධර්මයක් සාහිත්‍ය ධර්මයක් මේ ජීවිතයේ අත්දැකිය හැකි ධර්මයක්. ඒ නිසා අපට මේක කරන්නට පුළුවන් කරන්නට බැහැ අප කියන්නේ නැහැ. මේ විදිහට රූපස්කන්ධයේ තියෙන සමූහය හදන්නට ඕන. විශේෂයෙන්ම දැනගන්නට ඕන අපි මේ රූපයෙන් මුලා වන ආකාරය. මේ පඨවි ආපෝ තේජෝ වායෝ 14 ස්වරූපයක් තියෙන මොකද්ද? උකින් උපමත්තාම පේනවා. දැන් කැමති කියක් ගත්තොත් ඒකේ තියෙන මුද පොත්ත බොහොම ලස්සනට නැති පාටට මුද්දව පාදිනවා. අතල් කියක් ගත්තොත් ඒකේ තියෙන පොත්ත හොඳට මුද්දුයි නෙවෙයි පාටයි ඉතිනිදුව පාදිනවා. දහස කොලයක් අලප පෙට්ටක් ඕනෑ දෙයක් ගත්තාම ඒ දහස අතරේ ස්වરૂපයේ පිට ස්වરૂපයේ උද මතු පිටපත්යේ මතු පිටපතට මුත්තුව පැහැදිලිව දිස්නේ ඒක දහස අතරේ ක්‍රියාවලිය අපේ මේ සමේ සත්‍ය ඔන්න ඔකයි බැඳුනි ගෙඩියේ පිටපොත්තේ ස්වરૂපයයි. අපල් ගෙඩියේ පිටපොත්තේ ස්වરૂපයයි මලේ මලේ මල්පෙත්තේ උඩටත්තේ ස්වરૂපයයි කොළේක හෝ වෙනත් තැන වෙනත් ධාතු අතරේ මතු පිටින් සරපෙත්තේ තියෙන තාත්තේ මේකයි කියලා. අපට අවබෝධ කරගන්නට පුළුවන් වුණොත් මේ ගෑණිගේ මේ මතු පිට තත්ත්වය මිනිහාගේ මතු පිට තත්ත්වය අතර පස්සය මොකද්ද කියලා අවබෝධ වෙනවා. මේ අවබෝධය ඇති වුණොත් අපි මුලා වුණා නේද මේ මතු පිට ස්වરૂපයේ. ධාතු හතරේ ක්‍රියාවලියක් විනා මෙහි වෙන දෙයක් නැහැ නේද කියන අපේ තියෙන ගොන්කම අපට මේ ප්‍රඥා ඇතින් පෙන්වන්න කරලා දෙනවා. මේ සත්‍යය අත්දැකීමකට අපිට සමූහ ගණය තරමද්දුරට අයින් කරන්නට පුළුවන් වෙනවා. මේ සමූහ ගණයේ තව තියෙනවා වේදනා සංඥා සංඛාර අතු රූපය ගැන මේ කතා කරන්නේ. වේදනාව අර ඉස්සෙල්ල කිව්වා වගේ රූපස්කන්ධයේ සංතතිය නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි ගොස් සංතතියෙන් වැටී ගිය නිසා අපි එක එකක් වශයෙන් ගණන් ගන්න. මේ දෙනවට කියපෝ සමූහයෙන් පිටී ගිහිල්ලා ඒක රාශී වෙලා පවතින නිසා මේක අපි එකක් වශයෙන් ගණන් ගන්න. මේ සත්‍යයේ පුද්ගලෙක් ඉන්නයි කියලා ගණන් ගන්න. ඒ වගේම වේදනාස්කන්ධයේ මොහොතින් මොහොත ක්ෂණයක් ක්ෂණයක් පාසාම සංතතියෙන් ඇතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් ගියා ඒ සංතති ගණයෙන් බැසී ගිය නිසා අපි වේදනාව මම විඳිනවා කියලා ගත්තා. මෙලෙස සමූහයේ ගණයෙන් බැසී යන වේදනාව. කොහොමද? අපි හිතමු දුක් වේදනාවක් උදාහරණයක් ගන්න. අපේ ශරීරයේ යම් කිසි කොටසකට දුක් වේදනාවක් දෙන්නේ. මෙතන එකම වේදනාවක් තියෙන්නේ කියන වැරදි අවබෝධයක් අපි පිටිනවා. ඇත්ත වශයෙන්ම අපි හිතමු මේ ශරීරයේ කලවා කොටසක් කොතන හරි වේදනාව දැනෙනවා අඟල් පහක් හයක ප්‍රමාණයක් මේ අඟල් හයේ පහේ හයේ ශරීර රූප කොටසේ රූප කලාප කෝටි ගණනක් තියෙනවා. හැම රූප කලාපයක එල්ලි වේදනාවක් ඇතිවනවා. රූප කලාප ක්ෂණයක් ක්ෂණයක් ගානේම නිරුද්ධ වෙනවා. ඒ රූප කලාප නිරුද්ධ වෙනකොට ඒක එල්ලෙල්ලී පවස්නා වූ වේදනාවක් එතන මෙතනම නිරුද්ධ වෙනවා. රූප කලාප ලක්ෂයක් එතන තිබුණා නම් වේදනා ලක්ෂයක් එතන තියෙනවා. ඒක සමාධිමත් පිටකින් දිහා බලාගෙන ඉන්නකොට හරියට අර මේ කීරි වැටිලා තිබුණු කකුල දිගහැරුණාට පස්සේ අර ඉදිකට වලින් අනින්න අනින්නවා වගේ දැනෙනවා වගේ වේදනාව තුලින් එක වේදනාවක් දැනෙන දැනෙන කොටස තුළ වේදනා කෝටි ගණන් ඉදිකට තුඩු වලින් නම් එන්නේ ඇතුලේ තියෙන තියෙන ආකාරය දකින්නට පුළුවන් සමාධිමත් පිටකින් මෙන්න මේ වේදනාව ගොඩාක් එකතු වෙලා එකක් වශයෙන් තියෙනකොට අපෝ මට දුක් වේදනාවක් තිබුණා විනාඩි 5ක් තිබුණා 10ක් තිබුණා පැයක් අවුරුද්දක් ගාවා තිබුණායි කියලා අපි කතා කරා. ඒක ගණන් ගැතිය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දුක් වේදනාව දැනට වෙන කරුණක් ආපහා දුක් වේදනාව ඇති වෙනවා ඊට පස්සේ උපේක්ෂාව පිටිනවා. මදහත් වේදනාව දුක් වේදනාව නැති වෙච්ච ගමන් ඇති වෙන උපේක්ෂාව. සුඛ වේදනාව නෙවෙයි. උපේක්ෂා වේදනාව තරංගයේ වේදනා වාක්‍ය. ඒකත් ධනයෙන් වැටෙනවා. ඊළඟට කියනවා මම මඳහත් වේදනාව දුක් වේදනාව. ඊළඟට කියනවනම් සුඛ වේදනා. සුඛ වේදනාවේ ස්වરૂපය පවතින එක නිමේෂයක් පමණයි. කිසිම සුඛ වේදනාවකට හැකියාවක් නැහැ. පැයකනම් තියා විනාඩියක්වත් පවතින. මේ නිමේෂයේ නිශ්චනීය පැවතුනා වූ සුඛ වේදනාව ඊළඟ ස්නේ වෙනකොට නිරුද්ධ වී යනවා. නමුත් අර හන්තතිය නිරන්තරයෙන් ඇති නැති නැති නැති යන නිසා මේ සම්මෝහ වශයෙන් දුගාවක් එකතු වෙලා එකට පෙනෙන නිසා අපි සුඛ වේදනාව මම විඳිනවායි කියලා මේ වේදනා ස්කන්ධේ ඝාතනය කරනවා. සමෝධණයෙන් අපේ සිත බැසී යනවා හයන් ප්‍රශ්නාව තුළින් වේදනාව සිරී යන ආකාරය දකිනකොට මේ සමෝධණය අපිට හදන්නට පුළුවන් වෙනවා. විශේෂ රූපස්කන්ධයේ සමෝධණය හදන්නට නම් විශේෂයෙන්ම විදර්ශනා භාවනාව අප නිරතවන්න ඕනේ. ආනාපාන සති භාවනාවේ සත්පකාන්කාර සත්පකාය පක්ෂණයේදී අවස්ථාවේදී විදර්ශනා වශයෙන් බලන විට විශේෂයෙන් මේක පේනවා. හින්දීන් ගැටීම් භාවනාවේදී ඒක පේනවා. අවර විදර්ශනා භාවනාවක නිරත උනත් විද්‍යාඥ ඥාන බංග ඥාන පහළ වෙනකොට රූපස්කන්ධයේ මේ ඝන සංඥා සංකල්ප ගණේ සහ සමුහ ගණේ හැදී යන විදිහට ඒ රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම විදර්ශනා ඇතිකින් සමාධි පිටකින් බලන්නට පුළුවන් වෙනවා. කවුරුත් කිව්වට පොත්පත්වල දැක්වනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළාට නෙවෙයි අපම අත්දකිනවා. සමාජයේ තියෙන තරමටයි අත්දකින්නට පුළුවන් වань. සමාහිතෝ යථාර්ථ සම්පජානාති සමාධිමත් සිතකින් යැත්ත දකින්නට පුළුවන්. අපේ සිතේ සමාධියක් නැහැ අපේ සිතේ ප්‍රඥාව නැහැ ඉතින් මේවා අපි ඒක ඒකාබද්ධ භාවයෙන් ඒක රාශී කරගෙන ඒක ඝන කරගෙන එකම ධර්මයක් වශයෙන් මුලාවට සත්‍යයක් ඒක නිසා මේ වේදනාවේ තිබෙනා වූ ඝන ස්වરૂපයක් අපි ඉක්මවා දකින්නට ඕනේ මේ වේදනා ස්කන්ධය කියලා අපි කතා කරන මේ ගණයෙන් නැති කියන නිසා සමූහ ගණයෙන් නැති කියන නිසා මේ සමූහ ගණය කැඩුණා නම් එහෙම මෙතන වේදනා ස්කන්ධයක් අහෝ විස්පන්නේ නැහැ නේද කියන අවබෝධය අපේ සිතට නිරායාසයෙන්ම ඇති වෙනවා සංඥා ස්කන්ධයේ ගණයක් දෙලටයි. මේ කියපු ඒවා හැම කොටසක්ම ක්‍රියාත්මක කරලා බලන්න අවබෝධය එතකොටයි ඇතිවන්නේ. දැන් මේ පින්වත් අයට මේක කියනකොට සංඥා මාත්‍රයක් පමණයි. නැවත නැවත කරලා බලන්න ඒ කරන කරන බාරක් බාරක් පාසාම ඇතිවන අවබෝධය තව තවත් ගැඹුරින් ගැඹුරටපත් වෙනවා. සංඥා ස්කන්ධයේ ගණයෙන් ගැටි ගියාකයි. අපි උදාහරණයක් දෙමු. අපි බලනවා ඇඳලා තියෙන පින්තූරයක්. මේ පාට දාලා කහ පාට රතු පාට මේ පාට දෙකකට බලන අපි එක පාට හඳුනා ගන්න මෙන්න රූපේ කියලා. දැන් මේ කීපේ කොහොමදට ක්‍රියාත්මක කරනවා මේ කියන එක ඒකේ තියෙන කහ පාට දෙක බලලා මෙන්න කහ පාට කියලා සංඥාවක් තියෙනවා. ඒක ඇති වෙනකොට අර නිල් පාට ලක්ෂ සංඥාව තියනවාද කියලා බලන්න. නිල් පාට කියලා දැකනකොට අර කහ පාට ලක්ෂ සංඥාව. ඒ නිකට එක තියෙන රතු පාට හරි කොයි පාට හරි වෙනස් පාට. ඒක දකින්න. මේ සංඥාව තියෙන කලින් පිටු සංඥා එකක් තමයි. අනිත් ඒවා පේන්නේ නැහැ. කොළ පාට නිසා බලන දී පාට පේන්නේ නැහැ, රතු පාට පේන්නේ නැහැ, අනිත් පාට පේන්නේ නැහැ. මේවා දීකින් මේකෙන් එකට එකට ඇති ඇති යන කොළ පාට සංඥාවයි, දී පාට සංඥාවයි, ගහ පාට සංඥාව ඔක්කොම එකට හැටි වුණාට පස්සේ අපට රූපයක් කියලා මේක පේනවා. මේ වගේම තමයි අපේ ඇඟේ රූපයක්. මේවා වෙන වෙන වශයෙන් බලනවා සමාධිමත් පිටකින් කෙනෙක්ගේ රූපයක් තමයි අලුත් කර කෙනෙක්ගේ රූපයක් අරගෙන එයාගේ මූණ මෙන්නේ කියලා බලන්නේ බෙල්ල මෙන්නේ කියලා බලන්නේ අතපය මෙන්නේ කියලා බලන්නේ බලන බලන කොටස විතරයි මානසික දිස්සන්නේ අනිත් කොටස ඔක්කොම එළියන්නේ නැහැ හිතේ මොකද මේ ගණේ කැඩෙන නිසා මේ සමූහ ගණය මේ සංඥා ස්කන්ධයේ තියෙන මේ සමූහ ගණය අපි කඩා බිඳලා ගන්නට ඕනේ සංඥාව දෙතන බලලා ඒක කරන්න පුළුවන්. සමාධිමත් සිතක නෙවෙයි ඒක කරන්න පුළුවන්. සාමාන්‍ය දෙයකට මේවා අවබෝධ කළ නොහැකි ධර්ම. ඊළඟට සංස්කාර සංකේතකප්පේ. සංස්කාර ස්වરૂපයක් දීකින් දීකින් අර සංසිති වශයෙන් නැති වෙන්නේ නැති වෙන යන ආකාර දෙකම. නමුත් මේවා ඔක්කොම එකට ඝන කරගෙන අරගෙන එකට ඒක රාශී කරලා අරගෙන අපි මම කියන සංඥාවක් ආරෝපණය කරන අයට දැන් අපි හිතමු ඔන්න අපි ලෝභ සිතිවිලි රාශියක් ඇදී ඇදී ඇදී ඇදී නැති ගියා. විනාඩි 5ක් තිස්සේම අපිට ලෝභය ඇති වෙනවා. මේ ලෝභ සිතිවිලි රාශියක එකට ඇතිවීම නැතිවීම එකට ආරම්භන. විනාඩි 5ක් තිස්සේම අපි ඇලෙන්න කලා කියලා කියනවා. ඊළඟට අපිට කියනවා අපි කිපෙනවා අපි ද්වේෂයටපත් වෙන අමනාපයටපත් වෙන විනාඩි 10ක් තිස්සේක පැවැත්මක් කියලා හිතමු විනාඩි 10ක් තියා එක ශ්‍රණයක්වත් පවතින දුක් වේදනාවක් දෝමනස් වේදනාවක් නැහැ අපි කිපෙනවා කියන්නේ දෝමනස්ස වේදනාවෙන් සිට යටවීම. මෙන්න මෙතෙන්දී අර කිපෙන සිටිනේ රාශියම ඒක රාශි කරගෙන අපි ඝන සංඥාවෙන් වැසිලා අපි මෙන්න කිපුණයි කියලා කතා කරනවා. ඒ වගේම තමයි සෑම සිටිවිල්ලක්ම ඒවා විස්තර කරන දුක පැය ගන්න විස්තර කරන නිසා මේ ඇති කිහිප දෙනෙක් සිටින. අපි දන්න දන්න මේ මහත්තුන් නම් දන්නවා මෙහි දීපලේ මහා සිටිවි රාජ්‍ය චිත්ත වීති. ඔවට ඉතින් වීති කියලා බරපතල වචනයකුත් තියෙනවා. චිත්ත වීති රාජ්‍යයක් ඇතුළේ තමයි දකින්නේ කියන මේ අර න්‍යායාත්මක අවබෝධයක් ක්‍රියාත්මක තියෙනවා. අපි රූපයක් දකිනකොට අපි අර ඉස්සෙල්ලම කියපු උපමාවම ගත්තොත් මූණ දැකපු සිටිවිල්ල ඇති ඇති වුණා නැති වුණා බෙල්ල දකිනවා. දෙන්න දැකපු සිටිවිල්ල ඇති නැති කිය අත් එක දකිනවා. අත් එක දැක්වූ සිතිවිලි නැති වී ගියා අනිත් ශරීරයේ ඒ කොටස් දකින්නකොට. රූප දැක්වූ සිතිවිලි සියල්ලම නැති වී ගියා පස්ස ඇහෙනකොට. පස්සහ සිතිවිලි සියල්ලම නැති වී ගියා ගන්සෝල් දෙන්නේ. ඒ වගේ ඒ ඒ ස්කන්ධ ඒ ඉන්ද්‍රියන්ද අරමුණු එනේනේ විදිහට මේ සංස්කාරස්කන්ධය සහ විඥානස්කන්ධය වෙනස් වෙවි වෙනස් වෙවි ශේවිසේවි ගියා. නමුත් මේවා එකතන කොටස් වශයෙන් පෙනෙන නිසා විනාඩි 5ක් තිස්සේම රූපයද්දට බලානිට කොහම අපි හිතමු උදාහරණයකට 5 ලක්ෂයක් චක්කු විඥාන සිතිවිලි ඇතුණයි කියන උදාහරණයක ඒ 5 ලක්ෂයෙන් එකට අරගෙන අපි කියනවා මෙන්න මම රූප බැලුවා. මේ தත්ත්වය හරියට අවබෝධ වුණොත් මේ තුලින් ආත්ම සංඥාවට සීතන්නට තැනක් නැති වෙනවා. කතාවල විදිහෙන් වැටෙනවා. ආත්මය කියන හැඟීම. මොකද නැති ධර්මයකට මේ මුලාවෙන්න තිබෙන්නේ. අපි සත් මේ ගණහන මේ පින්නට දැන් පැයක් හරිත දෙවිය බණෑව. මේකට හිතනවා දිගටම ආම් ගණනයි කියලා. මා මේ කියන වචනයක් වචනයක් ගානේ ඒ වචනේ එතනම එතනම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි ගියා. දැන් සිතුවා මේගොල්ලන්ගේ සිත් තුළ පහළ වුණා නම් මේ සැදී දැන් මේ මේ සද්ධාහන සිටිවිලි ඒ සෑම සිටිවිල්ලක්ම එතනම එතන මේ සද්දේ එල්ලීදී පැවතුණු සිටිවිලි සද්දේ විරුද්ධ වෙනකොටත් නැති නැති වී ගියා ඒකයි ස්වરૂපේ නමුත් මේ සිටිවිලි සමූහයම එකටගෙන ඒක රාශී කරලා අපි කතා කරනවා අපි මෙතෙක් කියලා බණ ඇසුවයි මේක තමයි මේ සත්‍යය මේ සත්‍යය අපිට අවබෝධ වන්නට ඕනේ මේ සම්මෝහ ගණයෙන් අපි වැසිලා වෙච්ච ආකාරය. රූපස්කන්ධයත් සම්මෝහ ගණයෙන් වැසිලා වේදනාස්කන්ධයේ ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන අනිත් ස්කන්ධ තුනත් සම්මෝහයෙන් වැසිලා සංකතියෙන් වැසිලා. මේ සම්මෝහ ගණය සහ සංස්කෘති ගණය කියන දෙකම ඒ වැරදි කඩපුරා ඔක්කොම ඉවරා ඉවත් කරලා පස්සේ අපි දකින්නට ඕනේ. ඊළඟට මේ කෙටියෙන් කෙටියෙන් කියන්නේ කුච්චය ගැන මේක නම් ඉතාමත්ම හොඳින්ම අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදලා මේ කුච්චය ගැන ඉක්මවාග සාත්‍ය සංඥාව නැති කරගන්න. නැත්තම් මේ ධර්මයෙන් වැඩක් නෑ. අපි අභිධර්මාචාර්ය විභාගවලට වාගෙන ඉගෙන ගන්නවා නෙවෙයි. ත්‍රිපිටකාචාර්ය විභාගවලට ඉගෙන ගන්නවා නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි මේ විශේෂ විභාගයක් පාස් වෙන්න, දහම් පාසලක විභාගයක් පාස් වෙන්න ඉගෙන ගන්නවා නෙවෙයි. නිස්සරණත්වය ගහනත්වය මේ සංසාර දුකින් නිතර වීම සඳහා මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕන ගහනත්වය ග්‍රහණය කිරීමට බදා ගන්නට උඩු උඩ තබා ගන්නට නිවි. එම නිසා මේ අවබෝධ කරගෙන කෘත්‍ය ගැන කඩා දෙන්නට ඕන. කෘත්‍ය කියන්නේ ක්‍රියාව කියන එකයි. මේ නාමයන්ගේ සහ මේ රූපයන්ගේ යම් කිසි ක්‍රියාවක් තිබෙනවා. ඒවෙන් සිදුවෙන ක්‍රියාවලියක් තියෙනවා. රූපස්කන්ධයේ තියෙන පඨවි ධාතුව පඨවි ධාතුවේ ක්‍රියාව මොකද්ද? එයින් සිදුවන ක්‍රියාවලිය මොකද්ද? හත වෙන ගතිය මොඩ් වෙන ගතිය. ආපෝ ධාතුවේ යම් කිසි ක්‍රියාවක් සිදු වෙනවා. මොකද්ද ඒක? සිල වෙනවා, පින් වෙනවා, හැකිලෙනවා, වැනෙනවා. වායු ධාතුවේ ක්‍රියාව ඒකයි. වායෝ ධාතුවේ සිදුවන ක්‍රියාවලිය ඒකයි. වායෝ ධාතුවේ ක්‍රියාව ඒක කියන්නේ අපි කියමු වායෝ ධාතුවේ සිදුවන ක්‍රියාවලිය ඒකයි. ඒක හරියද? සීතෝද සතියේ තියෙනවා ප්‍රශ්න කරන බව, සීත කරන බව. සීත කියන්නේ සිසිල් කරනවා කියන්නේ. එතකොට ඒ සිසිල් කරන එක නැත්නම් රස්න භාවයට පත් කරන එක තේජෝ දහයෙන් සිදුවන ක්‍රියාව. හරිද? එතකොට වායෝ දහයෙන් කරන්නේ මොකක්ද? ආපෝ දහයෙන් කරන්නේ මොකක්ද? ආපෝ දහයෙන් කරන්නේ සික්‍රමණයක් ඇති කරනවා. හ්ම්? බන්ධනය කරන ඇලෙනවා. සිතමනේ භාවයට පත්වන ඒකයි මේ 14 ක්‍රියාවලිය. අපේ රූප ගොඩේ පඨවි ධාතුව ඇලීම් මොකද්ද මුත්තු කරලා ඕලා ගොරෝසු කරලා තැන් තැන් වල ගොරෝසු තැන් තැන් වල මුද්දුයි. ඊළඟට වායව ධාතියෙන් කුම්බල. අව බඩවලින් කුම්බල තියෙන වායව ධාතියෙන් කුම්බල බලන්න දෙන්න කියන. වායව ධාතිය අදිනකොට ඔය ඇකිලේ. හරිද? හා මෝනවල් සිඳිලා තියෙන හුඟක් දෙනට හරියට ඇති. අපේ ඇඟ අන්න වායු දාතියෙන් කුංගලා. මේ කුට්ටිය අපි දකින්නේ වායෝ ධාතියේ කුච්චිය මේකයි කියලා අවබෝධ වෙනවනම් මේකෙන් ඇති වෙන අවබෝධය කොච්චරද කියලා මේකෙන් තේරුම් ගන්න බලන්න නිකන් කල්පනා කරන විහිළුවක් නෙවෙයි. එතකොට මේ අපි ඇඟේ සීතලක් සහ රක්ණයක් තියෙනවා. ඒ තේජෝ ධාතියේ කුච්චිය ඉතින් අපේ ඇඟේ රස්නෙට සීතලටත් අපි රැවටෙනවා. ඊළඟට අපේ ඇඟේ තවමනවා තියෙන්නේ ඇලෙන ගතියක්, තෙත් ගතියක් තිබෙනවා. රූප කොටස්, පඨවි ආදී ධාතු කොටස්, වායෝ ධාතු, ආපෝ ධාතින් ඇලිලා ආපෝ ධාතින් තෙත්යක්. තේරුණාද? තේජෝ ධාතින් උණුසුම් වෙලා කිසිලයක්. වායෝ ධාතින් පිළියක්. මේ හතර එකට ඝණය කරලා අරගත්තාම මෙන්න ගෑණි මෙන්න මිනිහා මෙතන ඉඳිලා මෙතන ඉඳිලා මේක සිනිතුයි මේක මොද්දුයි මේක රස්ටි මේක සීතලයි මේ කුච්චියෙන් අපි දැසෙනවා තේරුණා කියන කතාව ඒ නිසා මේ කුච්චිය හතර අපි දිඳින්නට වඩා හතර වේදාසේ කුච්චියයි මෙතන තියෙන්නේ මේ පින්දිලා තියෙන්නේ අන්තිසියක් නෙවෙයි මේ වායෝ ධාතුව ආ නේද ඈ මේ රස්න ගතිය සීතල ගතිය වෙන්නේ මේ තීජෝ ගතිය. මේක කුට්ටි එක. ඒකේ සිදුවන ක්‍රියාවලිය. මේ මුරුදු කරලා නැත්නම් ධනයි දහයටපත් කරලා ඕලාරික වශයෙන් කරන පරිච්ඡේදම් කරන පසවි දහතිය කුට්ටි. මේ කුට්ටි හතර වෙන් කරලා 14 වෙන් කළොත් එම අපිට මේ ස්ත්‍රියක් ඉන්නා පුරුෂයෙක් ඉන්නා කියන සංඥාව පිටන්නට පුළුවන්. අරියට සමාධියකින් කළොත් ওই කුට්ටි කණේ කඩන්නට පුළුවන් වෙනවා. ඊට වැඩිය ඉතා ගැඹුරින් අවබෝධ කරගන්නට ඕන රූපස්කන්ධයේ කුච්චිකණයට වැඩිය නාමස්කන්ධයේ කුච්චිය ගණය කියන එක. අන්න වේදනා ස්කන්ධය අපි ඉස්සෙල්ලම ගන්නවා. සුඛ දුක්ඛ උපේක්ඛා වේදනා තුනයි. සුඛ වේදනාවක් ඇති වුනහම ඒකේ කුච්චේ මොකද්ද? අපි පිනවන ස්වરૂපය. සුඛ වේදනාවක් දෙන්න දෙනවා කියන්නේ මොන සිත්ද ඇති කිරීමද? අපි දැන් මොකද කියන්නේ? ඈ ඔව් මොකක් හරි සොන්නකාරයි පිටක් තමයි. අන්න ඒකයි ටික දන්නේ. හ්ම් මොන වේදනාවද තියෙන්නේ? හ්ම් ඉන්ද්‍රිය. හ්ම් එතකොට ඉන්ද්‍රිය වේදින් කතා කරනවා. අපි නිකන් සරමද්දේට ධර්ම දේශනාවෙන් ඈත් වෙනවා. එතකොට අපි අන්න සුඛ වේදනාවක් තියෙනවා. එහිදී ඇති වුණේ අර චෛතසික ධර්මයක් ඇති වී නැති වී යාම ඒ චෛතසික ධර්මයේ සිදුවන ක්‍රියාවලිය අප පෙන්වන එක. හරිද? ඒක චෛතසික ධර්මයේ ක්‍රියාව වින අපේ ක්‍රියාවක් නෙවෙයි. අපි සුඛ වේදනාවක් ඇති වුණාට පස්සේ පැවැටෙනවා මම සුඛ වේදනාවක් ඉඳයි. අවබෝධ නැත්නම්. අනේ දුක් වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ගෙන දෙන දුක් වේදනාවක් අපේ නාමස්කන්ධය පිටින් ඇති වුණාට පසුව එහි සිදුවන ක්‍රියාවලිය අනුකිතවක් නෙවෙයි අපි සීලණයට පත්කරන එක සීලණක් කියන දුක්ඛං සීලණයට සීඩාවට පත්කරන එක දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ පීඩාවක් ඇති වෙනවා. ඒක දුක් වේදනාවේ කුච්චිය. අපි ඒ කුච්චියෙන් රැවටෙන නිසා අපි හිතනවා මෙන්න දුක් වේදනාවේ මම පීඩා විඳිනවා කියලා. එහෙනම් උපේක්ෂා වේදනාව මොන නැදපත් බවක් ඇති කරගන්න. සුඛයක් නෑ දුකකුත් නෑ. උපේක්ෂා වේදනාවේ කුත්තේ මදහස් ස්වરૂපය ඇති කර ගැනීම සත්‍ය මණ්ඩත්තතාවය කියලා කියන නේද වචන. අන්නම කල්පකබ්බ කියනවා. එතකොට මේ සත්‍ය සංකප්පචා চৈতසිකයේ ඇතිවීමයි අපි උපේක්ෂාවෙන් සිටිනවා කියන එකෙන් අදහස් ගන්න. මේ චෛතසික ධර්මයේ අපේ නාමස්කන්ධය තුළ ඇති වී ඇති නැති නැති යනවා ඒ සිදුවන කෘත්‍යය අපි මදහස් ස්වરૂපයෙන් ලැබීම. අපි මදහස් ස්වરૂපයෙන් සිටිනකොට අපිට අවබෝධ වන්නේ මෙතන ඇතුනේ මේ චෛතසික ධර්මය ඒ නිසා මේකෙන් මේ කෘත්‍යය සිදුනායි කියලා. ඒ අනවබෝධය නිසා අපි උපේක්ෂා වේදනා විඳිනවායි කියලා දැනෙන් ගැටි යනවා. එන්නද අපි හිතමු සංඥා. සංඥාවේ කුත්‍යය තමයි හඳුනා ගැනීම. සංඥානාතිකෝ කිච්චේ තස්මා සංඥානාති විච්ඡේද සංඥා විච්ඡේද කියලා කියන හඳුනා ගන්න නිසා මහන්නේ මේ මට සංඥා කියන්නේ කියලා. එතකොට ඔන්න රූපයක් දැක්කම මේ පාට රතු පාට කහ පාට සුදු රතු මේ ආකාර සංඥා වලින් අපි හඳුනා ගන්න. හ්ම්? සත්‍යත් මේ විදිහට හඳුනා ගන්න. ගඳ සුවඳත් හඳුනා ගන්න. නේද? එතකොට මේ සංඥාවේ කෘත්‍යය මොකද්ද? යම් කිසි හඳුන්වා දීමක් ඇති කිරීම. රූප සංඥාවක් අපේ සිතට ඇති වුණාට පසුව මේක රූපයක් කියලා අපිට පින්නම් කර දෙනවා. සත්‍යයක් ගැන සංඥාවක් ඇතිනම් මේක සත්‍යයක් කියලා සංඥාවක් ඇති කර දෙනවා. මේක හොඳ සංඥාවක්, මේක නරක සංඥාවක්, මේක හොඳ නරක නොවන සංඥාවක් සත්‍යයක් මේ ආදි වශයෙන් නේද? එතකොට මේ සංඥාව ඇති වුණාට පසුව එයින් සිදුවෙන ක්‍රියාවලිය ඒකම ඇති වෙනවා. ගින්දර ටිකක් පස්සේ කළොත් ප්‍රශ්නෙත් ඇති වෙනවා. හරිද? ගින්දර ටිකක් පස්සේ කළාට පස්සේ ඒන් සිදුවන ගින්දර වලින් සිදුවන ක්‍රියාවලිය රස්නයක් ඇති කරගෙන රස්නියකුත් ඇති වෙනවා. ඒ රස්නේ අරගෙන මම මගේ රස්නේ කියලා කියනවා නේද? ඒක වැරදි නේද? අන්න එලෙසින් මේ සංඥා ස්කන්ධයෙන් අපි සංඥාවක් පහළ වුණාට පසුව ඒ සංඥාවේ යම් කිසි හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම සංඥාවේ කෘත්‍යය. ඒ කෘත්‍ය හරියට අවබෝධ කරගන්නට බැරි නිසා අපි කියනවා මම අහවල් හඳුනාගත්තා මේ ශබ්දයේ ඇසුව මේ හඳුනාගත්තා මේක හඳුනාගත්තා තේරෙනවද මේක හරි අවබෝධයෙන් අහන්නට ඕන එතකොටයි මේවා කැදී යන්නේ මේ ආත්මයක් ඇත්තේ කියන හැඟීම ඊළඟට අපි සංස්කාර සම්ලේට බලමු සංස්කාර කියන්නේ මේ හිතේ තියෙන කායික දාන ඔක්කොම අන්න අපිට තරහක් හිතක් ගියා ඇති වෙනවා තරහසිතක් ඇති වෙනකොට තරහසිතේ කුක්තිය මොකද්ද? අපි දුකකටපත් කරන අපි නොසතුටටපත් කරන ඒකේ කෘත්‍යය ඒකයි මේ කෘත්‍ය ඇදෙනාට පසුව අපි කල්පනා කරනවා අපිට අවබෝධ කරගන්නට බෑ මේ මෙන්න මේ චෛතසික ධර්මයේ ඇතිවෙනවා ඒකෙන් සිදුවන කෘත්‍ය මේකයි මෙතන සිදුවන මේ දෙක පමණයි ඒක අවබෝධ කරගන්නට බැරි නිසා ඒ ගණයෙන් වැටි යන නිසා අපි කියනවා මෙතෙක් වේලා අපි තරහෙන් සිටියයි කියලා. අපි කල්පනා කරනවා මේ දේවල්. කල්පනා කරන්නේ මොනවද? කල්පනා කරන විට සිදුවන්නේ කුමක්ද? විතක්ක ਵਿਚාර දෙක සිතිවිලින් ගලාගෙන යන පමණයි. විතක්ක චෛතසිකේ සහ විචාර චෛතසිකේ සිත තුළින් ගලාගෙන යෑමයි කල්පනා කිරීම කියන්නේ. තේරුණාද? එතකොට විතක්ක ਵਿਚාර වල ස්වરૂපය තමයි මේ දේවල් හිතන්න පුළුවන් හැකියාව. ඒක ක්‍රියාවලිය. අපේ හිත තුළ විතක් විචාර සංඥාවල් මේ চৈতසික ධර්ම ඇති වී ඇති නැති නැති යනකොට ඒකේ තියෙන කුත්යෙන් අපි බැඳෙන නිසා අපි හිතනවා මම කල්පනා කරනවා කියලා. එන්නද? ඒ වගේම තමයි ඊර්ෂ්‍යා කරණේවා, ඕධ කරණේවා, වෛර කරණේවා, නොඑක් දේවල් අපි කරනවා හිත තුළින් නේද? මෛත්‍රී කරනවා කරුණාව පතුරනවා නේද? පිළිකුල් වැඩනවා මේක දේවල් කරන. ඔක්කොම චෛතසික ධර්මයන් සහ චෛතසික ධර්මයන්ගේ ක්‍රියාවලියන්ගේ ඇතිවීම නැතිවීම හැර වෙන කිසිවක් නෙවෙයි කියන අවබෝධය අපි දකින්නට ඕනේ. තේරුණා? මෙන්න මේ කුට්ටි ගණය කඩන්න මේ රූපස්කන්ධය සහ නාමස්කන්ධයේ තියෙන මේ කුට්ටි හරියට අවබෝධ වුණාට පසුව මේ ක්‍රියාවලිය වල අපි වැඩ කරන ක්‍රියාවලියද තියෙන කුට්ටි ගණය කඩන්න ඕන. අපි ගමන් කරනවා කියනවා, අපි වැඩ කරනවායි කියනවා, අපි අඟපතල එහාට මෙහාට ගොලවනවායි කියනවා. මෙහිදී සිදුවෙන කුට්ටිය කොහොමද කියලා බලන්න ඕන. අපි දැන් උදාහරණයක් ගමන් කෑම ටිකක් කනවා කියලා හිතමු. කෑම ටිකක් කනවා කියලා හිතනකොට කෑම ටික දකින්නකොට ගැටීමේ ටිකක් ඇති වෙනවා. ඒ කෑම වල පාට දැනගන්නේ මේ ටිකක් ඒ තියෙන මේ රතු පාට මේ විවිධතර රතු පාටයි මේ කැලට් කහ පාටයි මේ රතු පාට මේ කහ පාට කියලා බලන්න. ඒවත් ඒක දැනගන්න. දැන් මේක අපිට අනන්ත හිතක් වෙන එකක් නැති. අත ගිහිලා තියෙනවා. කියනකොට රත්නයකට දෙනවා තේ උෂ්ණයක් හරි එකක් තියෙනවා මේකත් දැනෙනවා. ඒකත් ඇදලා නැති වෙලා යනවා. අනන්තවල කියලා හිතක් අල්මන්නේ. ඒකට එන වෙනම සිතිවිල්ලක් ඇති. දැන් ඔසවන්න ඕන කියලා හිතක් හිතෙනවා. හිත වෙනවා ඒ. අත අරින්න ඕන කියලා හිතක් හිතෙන ඇරෙනවා. ඇතුළට ගියාට පස්සේ කෙලින්ම ඒක රසණක් තියෙනවා කියලා දැන වහා මේක දැනෙනවා. ඊට අමතරව ඒකේ හතයක් දැනෙනවා මොනවා හරි දුනවා හරි අඹුලන් මොකක් හරි දැක්ක ඒක වහාම දැනෙන. මේ සිතිවිලි ඇති ඇති නැතියක්. ඊළඟට හපන්න ඕනේ කියලා දෙතිලා ඉතින් හත්ේ හට මෙහාට ගමන් කරන අදිවත් එහාට මෙහාට යනවා. ඒ ඊට පස්සේ පොඩි ගිනිනවා ගිනිනවා කියලා ගිනින්න හිටනවා ගිනිනවා ගිනිනවා කියලා හිතවිලි පහන්නාට පස්සේ බට ඇදි කියෝක පහල වෙනවා. මේවා එකක මේ ක්‍රියාවලිය හරියට අපිට බලන්නට බෑ. මේ කුත්‍ය හරියට අපිට දකින්නට බෑ. මේ කුත්‍ය දකින්නට බැරි නිසා මම සෑම කනවා මම වතුර බොනවා මම මේ ක්‍රියාවලිය කියනවා කියලා. එහෙමයි. මේවා හෙදී යන්නට වෙන. ඇත්ත ඇත්තකින් දකින්නට නම් මේ අවබෝධය අපේ සිත තුළ ඇතිවන්නට ඕන. අපි හිතමු ගමන් කරනවායි කියලා. මේදී ලක්ෂණ උපමාවක් කියලා තිබුණා අර මම කලින් කියපු වේදිකාණී චන්ද්‍රේන හම්බුන්ගේ පොතේ. ඒක මේ බුදුම පොතක අනුවාදයක්, කෙටි අනුවාදයක්. සුළු විස්තරයක් තියෙන කියලා බලන්න. ඒ පොත මම හිතන්නේ පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා පුංචි පොතක් ගහලා තියෙනවා. ඒ පොතේ අන්තිම කොටසේ ඇති පිටු 5ක 6ක හෝ සුළු විස්තරයක් මේ කුට්ටිය හතර ගැන වෙන කිසිම දැනක මේ ආයතනය කියන්නේ. කියවන්නෙත් නෑ. කියවලා බලන්න. අන්න ඒක කියන ලක්ෂණ උපමාව. මොකද්ද මේ ගමන් කිරීම පිළිබඳ ඒක හරි අවබෝධයකින් නැවත නැවත සිතන්න ඒන් ඇති වෙන අවබෝධය මෙතකයි කියා මට නම් වචනයෙන් කරන්නට බෑ. වැඩි මල්ලක් ඉල්ලලා තියෙනවා. යටින් වැඩි මල්ලි ටිකක් තියෙනවා. දැන් වැඩි මෙහෙම පහළට පහළට වැටෙනවා. වැලි ධාරාවක්. මේ මල්ල එහාට මෙහාට කොළවන. කොළවනකොට අර වැලි ධාරාව පහළට පොළොවට එන වැලි ධාරාව එහාට මෙහාට යනවා. ඒ නම් කියන්නේ. ඒ හාමුදුරුවෝ දින කලකදීක වතුර හිල් කරලා වතුර කලකදී එහාට මෙහාට යනකොට වතුර මෙයා. දැන් අපි කොලිටින් බෑග් එකට වතුර පුරවනවා. මම මෙහෙ කරවත් වෙලේ කාලේ. පොලිතින් බෑග් එකකට වතුර පුරලා සීල් දෙකක් දාලා වතුර බීම මේ පහළට වැටෙනවා. ඉතින් පොළොවට ඉහළින් යන ඉස්සුව පොලිතින් බෑග් එක. මොකද අත එහාට යන මේ හන්ද යන එක නොකෙන්නේ. පොළොවට ඉහළින් ඉස්සුව මෙහාට මෙහාට කරනකොට වතුර වැල අර වැටෙන වතුර නූල වල වතුර හන්දේ වතුර වතුර ස්කන්ධේ වතුර ප්‍රවාහය එහාට මෙහාට යනවා. හරියටම එකම දෙයක් ගමන් කරනවා. මේකනේ එහෙම ගමන් කිරීමක් තියෙනවා. මේ දැන් අර මේ පොලිතින් බෑග් එකේ සිල් කරපු තැනින් එන වතුර කන මෙතනින් වැටුණා නම් ඒ වැටිච්ච තැනම පොළොවට ඒක ගමන් කරනවා. ඒක එහාට යන්න හැකියාවක් නැහැ වතුරට. එයින් එහාට පොලිතින් බෑග් එක ගන්නොත් එතන තිබුණු වතුර කන පහළට ගමන් කරනවා. එයින් එහාට යනකොට එයින් එහා එතන තිබුණු වතුර කන පොළොවටයි ගමන් කරනවා. නමුත් අර මේක වේගෙන් එහාට මෙහාට කරන නිසා එහායින් එහායින් මේ වතුර රූප කලාවට පේනවා. අපට පේනවා මේක වතුර ගමන් කරනවා කියලා. අපට පේනවා මේ වැලි ධාරාව ගමන් කරනවා කියලා. මේ රූපස්කන්ධයේ ක්‍රියාවලිය මෙන්න මෙහෙමයි. තේරුණාද? මේ නාමස්කන්ධයේ ක්‍රියාවලිය මෙහෙමයි කුටි ගණේ කඩන්නට මේ தත්ය අවබෝධ කරගන්න ඕනේ. අපි මේ ගමන් කරනකොට අපි සම්මන් භාවනා කරන්නයි කියලා කියන ඔසවනවා, ගෙනියනවා, තබනවා, එහෙම සීතත් කරන් දසවන් දිනනවා, ඔසවනවා, ගෙනියන දිනනවා, ගෙනියනවා, තබනවා කියන. මෙන්න භාවනා ටික දින වෙනකොට අර ඔසවනකොට රූප කලාප ටික බරයි, අපල බරයි. මොකද පඨවි ධාතු අධිකයි ඒ වෙලාවේ. ආපෝ ධාතු අධිකයි. නිදීනකොට ඔන්න බලාදී නම් පපුව. මැදට යනකොට තවත් බලාදී අතට යනකොට ඒ බර ටිකක් වැඩි වෙනවා. මොකද මේ ආවාය ධාතුවයි ආපෝ ධාතුවයි එතන වැඩි තියෙන්නේ. පහත් කරනවා කියනකොටම ඔන්න ඒ කකුලේ බර වැඩි වෙනවා. මේකේ අදහස් ගන්නේ මේ එකම රූප කොටසක් නෙවෙයි උඩට ඔසවන්නේ එකම රූප කොටසක් නෙවෙයි එහාට ගෙනියන්නේ එකම රූප කොටසක් නෙවෙයි පහළට තබන්නේ. එහෙමද? ඔසවනවා ඔසවනවා ඔසවනවා කියපු සිතිවිලි එතනම එතනම එතනම එතනම කැඩි කැඩි කැඩි කැඩි යනවා. පළවෙනි ඔසවනවා කියපු සිත දෙවෙනි ඔසවනකොට නෑ තුන්වෙනි ඔසවනකොට නෑ හතරවෙනි කොට නෑ එහෙම නැති වෙනවා. ඔසවලා ඉවරනකොට එසවින් සිතිවිලි ටික ඔක්කොම ඉවරයි. ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා කපල යහට ගෙනියනකොට අර මුලින් මුලින් ඇදෙච්ච සියලුම ගෙනියනවා කියපු සිතිවිලි ඔක්කොම නිරුද්ධ වෙනවා. තබනවා තබනවා තබනවා කියනකොට අර ගෙනියනවා කියපු සිටිවිලි ඔක්කොම දුරයි අලුමින් පළමින් ඇතුණු තබනවා තබනවා කියපු සිටිවිලි සියල්ලම නිරුද්ධය මෙතන සිටිවිලි ප්‍රවාහය වහවහ වහවහ ඇති ඇති නැති නැති යම් පළමින් අපි අත්දකින්නට ඕනේ මේ ආධ්‍යාත්මිකට අර වැලිමැල්ල වගේ මේ මං කියන එක සමූහ ගණයෙන් වැහිලා සංතති ගණයෙන් වැහිලා කියලා මෙන්න මේ සමූහයේ සංතතිය කැඩෙන තැනක් වෙනවා මේක තමයි මේ සරණම් භාවනාවේ අධීර 20ක් විතර තියෙන ඒක මම හිතන්නේ 15 16 වෙනකොට ගාව දකින්නට පුළුවන් මේ රූප කොට අර වැලි ධාරාවේ එක එක වැලි කැටයක් කැටයක් හැර වෙන වෙන වූ වැලි කැට හැර වැලි ධාරාව කියලා එකක් නැහැ නේද ඒ වගේම එතන තියෙන වැඩි ධාරාව එතනම පතිත වෙනවා මිසන ඒ වැඩි ධාරාව එහා දිහාට ගමන් කරන්නේ නැහැ නේද? අන්න එලෙසින්ම මේ රූප කලාප ඔසවනකොට ඉහළට ඉහළට ඉහළට රූප කලාප වෙන වෙන වශයෙන් කැඩි කැඩි කැඩි කැඩි යනවා. එහාට ගෙනියනට ඉදිරියට එහාට එහාට රූප කලාප කැඩිකඩ යන අලුත් අලුත් රූප කලාප උපදිනවා. පහළට ගමනට පහළට පහළ රූප කලාප එනවා. පහළට පහළට කැඩෙන රූප කලාප නැති යනවා. වෙන දෙයක් තියා ඇසිතින් නම් ගහනකොට ඇහැ පහළට රූප කලාප ඔක්කොම පහළට කැඩෙනවා. ඇස්සින්ද උහෙල උස්සන ඔක්කොම රූප කලාව ඉහළට යනවා. මම අත්දැකලා තියෙන නිසා මම කියන්නේ නැත්නම් කියන්නේ. මේක මම ගැන කියන්නේ මේ කියන්නේ මේවා සත්‍ය බව පෙන්වන්නයි අපට. ඇඟිල්ල පොඩ්ඩක් මෙහෙම වමට හරවන මුළු ඇඟිල්ලම තියෙන රූප කලාව වම් පැත්තට කැවෙනවා. ඇඟිල්ල කෙස් පහ තියෙන දකුණු කරන දකුණු පැත්තේ රූප කලාප කැඩෙන්න පටන් ගන්නවා. ඇඟිල්ල පොඩ්ඩක් හරකන රූප කලාපත් කැඩෙන මුළු ඇඟෙම තියෙන රූප කලාප. මේක මේ ඝන සංඥාව කැටි ගියාට පස්සේ තියෙන එක සමාධිමත් පිටකට ප්‍රශ්න ඇතුළට දකින්නට පුළුවන් ධර්මයක්. තේරුණා? මෙන්න මෙහෙම ගමන් කරනකොට ඉහළට ඉහළට මම අර වැඩි සංදවාන ඉහළට ඉහළට රූප කලාප ගොඩක් පිළිකෙදී යනවා. එහාට යන තව තවත් රූප කලාප මෙතන මෙතන නිරුද්ධ වෙන අලුත් අලුත් රූප කලාප ඇදී ඇදී යනවා. පහළට දකිනකොට ඉස්සල ඇදී රූප නැති වෙන තව රූප ඇති වෙන ආයතන තියෙන ආයතන තියෙන ආයතන තියෙන ආයතන තියෙන ආයතන තියෙන. මේක දකින සිතිවිලි ටිකක් මෙලෙසින්ම ඇති වී ඇති නැති වී නැති යන මේක හරියට කල්පනා කරන්න එතකොට මොකද්ද මේ කුච්චි ගණනින් වැටී යන්නේ ආකාරය කොහොමද කියන අවබෝධය අපි ක්‍රියා කරනයි කියලා පැවතුනේ කොතනද කියලා අවබෝධය විදෙක්කල් නාමස්කන්ධය රූපස්කන්ධය එකට අරගෙන මම ක්‍රියා කරනවා මම යනවා මම කරනවා මම මේ දේ කරනවා ආවල් දේ කරනවා කියන වැරදි අවබෝධයකින් මුලාවටපත් වෙනවා මේ පැහැදිලි අවබෝධයේ හතරට පතුලින් පස්සට ලෙස පිරී ගියව මෙතන පවතින්නේ අනුතිචාරණේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන නාමස්කන්ධයේ පැවැත්ම සහ රූපස්කන්ධයේ පැවැත්ම සමනක් කියන අවබෝධය අපිට ඇති වෙනවා එහිදී දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඒ ගමන් කිරීම වැලිමල්ල වගේ නම් අර වැලිමල්ල එහාට මෙහාට ගමන් කරනකොට ඒ වැලිමල්ල වැලිලි ධාරාව ගමන් කලේ නැතුවට වැලි ධාරාව ගමන් කරනවා වගේ පේනවද? ඒ පෙන්වන්නේ අන්න එලෙසින්ම අපි මේ රූපස්කන්ධය ගමන් කරනවා කියලා පේනවා. ක්‍රියා කරනවා කියලා පේනවා. මෙන්න මේ කෘත්‍ය ගණය කැදී යනකොට අපි මේ කෘත්‍ය වලින් වැටී ගිහිල්ලා මේ කෘත්‍ය වලින් බැහැලා මේක ආත්මයක් මේක පුරුෂයෙක් මේ ස්ත්‍රියක් කියලා ජීවියක් කියලා ගත්තු වැරදි අවබෝධයේ බිලිති යන එනවා ඒක නිසා තව ටිකක් කියන විනාඩි 5ක් විතර ඊළඟ කාරණාවට මොකද්ද ආරම්මන ධනෙ මේක නම් විස්තර කළත් නෑ තේරු ගන්න හම්බන්නේ පොතේ මම කියන විතර ඒ පොතේ නෑ එකක් දෙකක් ඇති වෙනවා මේ එතකොට ආරම්මන ධනෙ ආරම්භන කියන්නේ අරමුණු. ඇහැට රූප, කනට ගඳ සුවඳ නේද? නේද? අහකට ගඳ. නාසයට ගඳ සුවඳ දිවට රස, කයට ස්පර්ශ, මනසට නොයේ ආරම්භන. නේද? ඔන්න ඔයාට අපි ආරම්භන කියලා කියනවා. මේ ආරම්භණයෙන් අපි ගහනවා. කොහොමද ගහන්නේ? අපි රූප දකිනවා දකිනවා මම බලනවා මම බලනවා කියලා කියනවා. මම බැලීම තුළ සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලා අපි දැන් කරන්න ඕනේ. පහය තියෙනවා රූපේ තියෙනවා ඇහැයි රූපේ ගැටෙනට පස්සේ උපදිනවා මේ කාය විඥාන ඒ භෝධ විඥාන එහෙමද ඈ චක්ක විඥාන එතකොට අන ඇහැ වෙනම ධර්මයක් රූපේ වෙන ධර්මයක් ඒ දෙක නිසා චක්ක විඥානෙ ඇති වෙනවා ඒ චක්ක විඥානයේ ඇතිවීම හැර චක්ක විඥානයේ ඇතිවීම හැර ඒ රූප බලන කෙනෙක් නැහැ තේරුණාද මේ කියන කතාව අපි රූප බලනවා බලනවා බලනවා කියලා කතා කරේ මෙතෙක් කල මේ සත්‍ය විඥාන පරම්පරාව ඇති ඇති නැති නැති යාමට අභිධර්මයේ තියෙනවා චක්කු විඥාන මේකත් ඇතිවෙනවා ඒක වීති කියලා. භාංග චලන භාංග පච්ඡේද චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන ජවන ජවන ජවන ජවන ජවන සද්දාලම් ප්‍රතික්ෂති කිය මෙහෙම වීතියක් උගන්න බින්දු තුනකුත් ගහලා තිබුද්දහ ඒව අරගෙන අපිට මේ කායික ධර්මයේ දකින්න බෑ. අපි කායික සැසෙන් බලන්න පුළුවන් අපි. අන්න එහාට මේකේ දැක්කා. චක්කු විඥානය පහළ වෙනවා. ඒක වෙනම ධර්මයක්. ඇහැ වෙනම ධර්මයක්. රූපේ වෙන ධර්මයකක් නෙවෙයි චක්ක විඥානයේ තවත් ධර්මයක් මේ තුන මේකට අරගෙන අපි කතා කරනවා ඊට පස්සේ ඇහැද රූපේ දැක්කම අපි හඳුනා ගැනීමක් ඇති සංඥාවක් මේ අප ගෑනියක් නෑ අසුචීක නෑ නිල් පාටේ මේ රතු පාටේ මේක හොදේ මේක නරකේ මේ සංඥා සංජය හොඳේ එතකොට ඒක රූපේ දැකීම තුළින් සංඥාවක් උත්සාහ මේ සංඥාව ඇති වෙනකොටම දකපු රූපේ හොඳයි නම් අපට ඔන්න සුඛ වේදනාවක් ඈ දැකපු රූපේ අනිත්‍යන අපට එන දෝමනස්ස දුක් වේදනා. දැකපු රූපේ මඳහත්න උපදීනේ මඳහත් වේදනාව. අර සංපටිච්ඡන සම්පීර්ණ වස්තුපන ජවන සදාලම්බන ඒව අපට බලන්න බෑ ප්‍රායෝගික වශයෙන්. මේව බලන්න පුළුවන්. මේ බලපහම ගන්නේ ආරම්භන ගන්නේ කඩන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. අපි දැන් මේ පහල ගන්නේ. එතකොට ඔන්න රූපයේ වෙනම ධර්මයක් නැහැ වෙනම ධර්මයක් චක්කු විඥානයේ වෙන ධර්මයක් ඊටක ඇතු ඒ ඒවා චක්කු විඥානයේ ඇති වුණාට පස්සේ රූප සංඥාවකින් අපි ඒක හඳුනා ගන්නා එක තවත් ධර්මයක් සංඥා ඇති වුණාට පස්සේ වේදනාවක් ගැට කර දෙනවා ඒක වෙනත් ධර්මයක් මේ වේදනාව ඇති නම් මේ පස්සේ මේ සංඥාව ජනිත වුණාට පස්සේ ඒ රූපය අපි විස්පෝෂණය කරනවා උපවිචාර කරනවා ඒ කියන්නේ ඒක බලනවා ඒ කියන්නේ සිතුවිලි ගලාගෙන යන පටන් ගන්නවා ඒ සිතුවිලි වෙනත් ධර්මයක්. මේ ටික ඔක්කොම එකටගෙන අපි කතා කරනකොට මේ රූපාරම්මණයෙන් බැහැලා මම බලනවා මම බලනවා මම බලනවා කියලා කතා මේ සත්‍යය හරියට අවබෝධ වුණා නම් මේ මම කියලා බලන පුද්ගලීමක් තිබෙනවා බලන පුද්ගලයෙක් නෑ කියන අවබෝධය ඇතිවන්න ඕන නේද බැලීම කියනවා බලනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි මේ නාම ධර්මයන්ගේ මේ චෛතසික ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාම පමණක් නේද ඒ ඇති වෙන ඇති වෙන චෛතසික ධර්මයන්ගේ යම් යම් කුට්ටියෙන් ඇතිවීම නැතිවීම නේද කියන තියෙනවා කුට්ටි ගණයක් තියෙන කොහොමද සමෝහ ගණයක් තිබෙන බෙන්දුන සංකත ගණයක් තියෙනවා. මොකද එකකට එකක් එකකට එකක් පසුපසු ඇති වෙන නිසා සංකතියෙන් වෙනවා. සියල්ලම ඒක රාශිය වෙන නිසා අමුමෙන් වැටෙනවා. ඒකෙන් සිදුවෙන කුක්තිය නිසා කුක්තියෙන් වැටෙනවා. ආරම්භණීය ආකාරයෙන් වැටෙනවා. අපි මුලාවට පත් වෙනවා මම බැලුවා මගේ ආත්මය බැලුවයි කියලා. එහෙනම් මේ අහන දැන් කණින් සත්‍ය. මම මේ වචනයක් වචනයක් ගන්න පිට කරන කන වේයයි කියන සද්දේ ගිහිල්ලා පදිනවා. සෝත විඥාන කනේ පහළ වෙන සිටිවිලි ඇති ඇති නැති නැති යනවා. ඊට පස්සේ ඒ සිටිවිලි හන්ත කියන වචන ඈම වචනයන් හන්ත කරනවා. මේ අයට මේ වචන හඳුනා ගන්නට බැරි නම් අපි කියේ මොනවද දන්නේ මේවා අප්‍රභ්‍රංශ වෙනවා. අඳුනා ගන්න සංඥාව තමයි. ඇති වෙන නිසා මේ කියන්නේ මේ හාමුදුරුවෝ මේකයි කියලා තේරුම් ගන්න. වචනයක් වචනයක් ගානේ සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ අය ඉස්සර ටිකක් සිනහස් වෙලා. ඒ වෙලාවේ මේ શબ્දය තුළින්ම සෝමනස් වේදනාවක්, සුඛ වේදනාවක් දැනෙන්න දෙනවා. දැන් මම උපේක්ෂාවපත් වෙනවා. ඒ සද්දේ තුළින්ම උපේක්ෂා වේදනාවක් ජනිත කරලා දීලා. මේවා තේරෙන්නේ නැති සමහර අයට මේ හාමුදුර දේශාදාන ධර්ම අපට නම් තේරෙන්නේ නැහැ කියලා දෝමනස් වෙනවට කරන්න පුළුවන්. නේද? එතකොට මේ සද්දය තුළින් මොන වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ කියන ශබ්දයන් අරගෙන මේකාකාර සිතිවිලි ගලා යනකොට පහළ වෙනවා. මම අහනවා මම අහනවා මම දන්නේ ඇහුවයි කියන එකේ යථා ස්වરૂපය මොකක්ද එහෙමනම් මේ සෝත විඥානය පහළ වීම, ශබ්ද සංඥාව පහළ වීම, ඒ අල්ලා චේතනාවක් පහළ වීම, ඒ අල්ලා සිතිවිලි සංඛ්‍යාවක් සහ සෝත මේ මෙන්නකොත් නාම ධර්මයන් ඇති වී නැති වී යාම නේද? කවුද අහන්නේ? ඇසීමක් පවතිනවා අසන පුද්ගලයේ නැහැ. එහෙම කතාවක්. මේවා අපි වහගෙන සිටිනා ධන සංඥාවෙන් අපි ගනිලා තියෙනවා. අපිට බලන්නට පුළුවන් නම් මේවා තීවිශේවි තේවේ කය ධර්මානුපස්සී. ගිනි ගිනි යන ආකාරය. මොහොතින් මොහොතම ඇති වෙන ඇති වෙන නාම ධර්ම, චේත ධර්ම, තීවිශේවි ගිනි ගිනි යන ආකාරය දකිනවා අපිට මේ ධන සංඥාව කඩා දාන්නට පුළුවන් වෙනවා. ආත්මීය සංඥාව මුලින්ම කඩා දාන්නට අපිට හැකි වෙනවා. තේරෙනවද? එනිසා අපිට අනිත් ඉන්දියන් ගැන දැන් කතා කරන්න අවශ්‍ය නෑ 10ට ආසන්න නිසා වේලාව මේ අය නාසයට දැනෙන ගඳ සුවඳ ගැන දිවට දැනෙන රස ගැන කායට දැනෙන ස්පර්ශ ගැන මනසට දැනෙන ආරම්මන ගැන ධම්මා රම්මන ගැන මේ ආකාරයෙන්ම හිතලා මේ ආරම්මන ගැනීම දැකී සිටින ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ සංතති ගැනීම වැසී ගිය ආකාරය සමූහ ගැනීම වැසී ගිය ආකාරය කෘත්‍ය ගැනීම මෙදසින් වැසී යන ආකාරය සහ ආරම්මන ගැනීම මෙදසින් අපි සම්පූර්ණයෙන් මුලාවට පත්වන ආකාරය. මෙන්න මේ ඝන සංඥාව හරියටම අපට අවබෝධ වෙලා මේ ඝන සංඥාව අපේ සිත තුළින් හරියට නිදිහි ගියා නම් විශේෂයෙන්ම නාමයන්ගේ සහ රූපයන්ගේ සේවීම දැකීම තුළින් අපට අනේ මේ නාමස්කන්ධය තුළ හෝ මේ රූපස්කන්ධය තුළ හෝ සත්‍ය වශයෙන් ගැනීමට ආඥාවක් යාවෝ ජීවයක් යාවෝ සත්‍යයක් යාවෝ කිසිම ධර්මයක් නැහැ නේද කියන දතාවබෝධය හතවත පතුලෙන්න මතුවෙනවා ඇති අන්න එදාට සක්කාය දිට්ඨියට පීඩන්නට තැනක් නැති වී යනවා. අස් මේක හරියටම අවබෝධ වන අස්මි මානයේ ඈතට වීසී වී යනවා. සදාකාලික වශයෙන් නැවත సంతානයේ පහළ නොවන ආකාරයෙන් මම කියලා පුද්ගලයේ සිටිනවා කියන අත්නීතිමානම් අත්මමයි කියන මානය සම්පූර්ණයෙන්ම ගිලිහි යනවා. ඒ ගිලිහි යාම දකින්නටයි කයානුපස්සනම් භාවෙන්තෝ ධන සංඥම් පජහති මේ කයානුපස්සනාව භාවිතා කරන්න ඕනේ ධන සංඥාව කැදී යන ආකාරය. එම නිසා දැන් පැය දෙකකට පමණ ආසන්න කාලයක් බණ දේශනා කළ නිසා ධර්මයේ දේශනා කළ නිසා මේ දේශනාව මෙතනින් නිම කරන්න. මේ පින්වත් අය මේ කියපු කරුණු අවබෝධ කරගෙන ඒවා නැවත නැවත දීපත් කරලා මේ ඝන සංඥාන් දුරවන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගෙන ඒ ඝන සංඥාව දුරවන ආකාරයෙන් විදර්ශනා භාවනාවක නිරත වෙලා මේ නාමස්කන්ධය සහ මේ රූපස්කන්ධයේ තියෙන අනිත්‍යතාවය දැකලා ඒ තුලින් ඇතිවන නිරෝධය අත්දැකලා අසාධම භවහාම නිර්වාණ ධාතයෙන් සැනසීමට ප්‍රාර්ථනය කරගන්න දැන් හොඳටම ප්‍රමාණ මේ දේශනාව මෙතනින් නිම කරන්නම් සම්දෙනාටම නිවන් සුවම අත්පත් වේවා